අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කෙනෙක් අපි තුන්වෙනි දවසට මේ ධර්ම සාකච්ඡාව කාලානුරූපව පාඩන බලාපොරොත්තු වෙනවා මේක තුන්වෙනි ධර්ම සාකච්ඡාව වෙනවා අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರේ පටන් ගන්න අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට ගෞතම ස්වාමින් වහන්සේ අවසරයි සක්මන් භාවනාව විනාඩි 20ක් පමණ කරන විට කම්මැලි ගතියක් ඒකාකාරී බවක් දැනේ. එවිට විනාඩියක් පමණ කෙටි විරාමයක් ගනිමි. එක්කෝ ඇස් පියාගෙන කුරුළු හඬ සුළඟේ හඬ ආදියට සවන් දෙමි. නැත්නම් ඇස් හැර වටපිට ගහකොළ දෙස බලා රස විඳිමි. රස විඳීම සතියෙන්ම සිදු කරන නමුත් මෙතනදී සතිය කඩා වැටීමක් වෙයිද? මෙසේ නොකර දිගටම සක්මනේ යාම වඩා සුදුසුද? උපදෙස් බලාපොරොත්තු වෙමි. මේක එක වාක්‍යයක් තියෙනවා මේ ව්‍යාකරණ කුල නෑ මේ සතියෙන් යුක්තව මේ වැඩේ කරනකොට මගේ සතිය කඩා කප්පල් වේද කියලා මගෙන් අහනවා. මේ සතියෙන් කියනවා කඩා කප්පල් වෙලා නෑනේ. ඒක ඒක විශ්වාසය නැති නිසා මෙතන මුළු වාක්‍යෙම මුළු රචනෙම මම පරිය සක්මන කර කර ඉන්නකොට ඒ මට කම්මැලිකම දැනෙනවා. කම්මැලිකම නෙවෙයි ප්‍රශ්නේ කම්මැලිකම දැනෙන තරමට සතිය හොඳයි. ඒකෝට දන්නවා මේක දිගට කරගෙන යනවා වෙනුවට අපේ හිත ටිකක් කෑදරයි එක එක කරුණු වලට පයින් ඉතින් අපි අරමුණක් දෙනවා. ශ්‍රද්ධානවා. රූප කස්කොලන් දිහා බලනවා. බලනකොට Tamanට සතිය කරන්න පුළුවන් නම් Taman දැනගන්න ඕනේ ආයතන නැති වෙන සත්‍යය ඇති වෙන්නේ. එකක් තමයි එතකොට අපේ ඒ සක්මණිය කරගෙන යනකොට කාය ආයතනය කාය පස්ස ප්‍රසාදය වැඩ කරනවා. ඒකට ඒක කාය විඥානයේ බාටපත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සක්මන් කරනවා. මේ වහම මේ දකුණ. ඉතින් ඒක කරගෙන කරගෙන යනකොට කම්මැලි හිතනවා, නීරස වෙනවා. නීරස වෙනකොට මේ දැන් මෙතන මේ සතිය කියනවා. නැත්නම් කෙරෙන එක පාට ඊගාවට රසවත්තනකට විඥානෙ පයින්. ඒතකොට චක්කු විඥානේ බාටපත් වෙනවා රූප දකිනකොට. සෝත විඥානේ බාටපත් වෙනවා ශබ්ද අහනකොට. එතකොට යෝගාවචරය දන්නවා නම් දැන් මේ කාය විඥානයේ තිබුණ හිත නැත්නම් කාය විඥානේ පොට්ටබ්බ රූපේ තිබුණ හිත චක්කු විඥාණයට පැනලා මේ වර්ණ රූපයක් දකින්නයි කියලා මේ ආයතනේ නතර වෙනවා ඒක වෙන ආයතනයක් පටන් ගන්නවා ආයතන ප්‍රතිලාභෝ එතකොට ඛණ්ඩාන ප්‍රතිලාභෝ ආයතනන ප්‍රතිලාභෝ කියලා මේ අපි මේ අලුතෙන් ආයතන හැදෙන එක නෙවෙයි වෙන්නේ ආයතන අතර තට්ටු මාරුවක් යනවා මේ තට්ටු මාරුවේදී යම් වෙලාවකට මම ටිකක් අර වැඩි ඇති මේක විස්තර කරනවා අදට කිව්වට. නමුත් මම ඉල්ලා හිටනවා සාදරයෙන් මේක දැනගන්නයි කියලා. යම් වෙලාවකට මගේ හිත ගියා නම් කැදේ ඉන්න කුරුල්ලෙකුට නැත්තම් කුරුල්ලගේ සද්දෙකට ගහකට ඒ වෙලාවේ මම කය තියෙන බව මට මතක නැහැ. කකුල පොළවේ වැටෙන බව මතක නැහැ. ඒක තියෙනවනම් මේක වෙන්න බෑ. මෙන්න මේ දේ දකින්න තව කල්යයි. නම් දකින්න වෙනවා කල්ලාරි. අපි එක වෙලාවට එක ආයතනය පාවිච්චි කරනවා. මේ සලායතන තියෙන අපිට කියනවා පංචකෝකාර භවය කියලා. එහෙනම් අපි එක ආයතනට එක වෙලාවට එක ආයතනය බල ක්‍රියාත්මක කරන්නේ ඒ ක්‍රියාත්මක කරන ආයතනයේ විසින් අනිත් සියලුම ආයතන මරනවා. අනිත් සියලුම ආයතන අකිලිතත්වපත් කරනවා. ඒක අපි දන්නේ. අපි තන අපි හැම වෙලාවෙම පහින්ම වැඩ කරනවා කියලා. ඒක තමයි මම යගේ හැටි. නමුත් මේ ආයතනෙන් ආයතන හිත පහින වෙලාවේ අඩු ගානේ සම්පජාඤ්ඤය නැත්නම් සතිය දැනගෙන හිටියොත් මේ කාය විඥානේ දුන හිතේ එක්ක කම්මැලිකම නිසා දැන දැන හෝ එහෙම නොදැනුවත්කම දැන දැන නැතුව හරි කාණික පාරට ඊට පිට යාමක් වශයෙන් ඕ රූපයක් දකින්නකොට දැන් මේ චක්කු විඥාණයට පහළ වුණේ චක්කු ප්‍රසාදය වැඩ කරන්නේ වර්ණ රූපයක් දකින්න කියලා දන්නවනම් මේ දීත්‍යති නිදර්ශන නිසා මුළු සබාවටම තේරෙනවා නම් එක ආයතනයක් නොපෙනී නොගිලී නැගිලිලා දීන බවටපත් වෙන අතර වෙන ආයතනයක් ක්‍රියාත්මක වෙනවා. මේ තමයි කියන්නේ ආයතන ප්‍රතිලාභය. අලුත් ආයතනයක් පටන් ගන්නවා. එක ආයතනයක් බංකොලොත් වෙනවා. ස්කන්ධය පහළ වෙනවා. වටන රූපේ ඉඳලා පොට්ටබ රූපේ ඉඳලා වර්ණ රූපයට රූපේ මාරු වෙනවා. එතකොට මේකේ තිබුණ කම්මැලිකම වේදනාවනේ. නොදකින් නොබතන් කියන්නේ නුරුස්නා ගතියනේ. දැන් දකින්න රූපේ යනුව මනාපයක් වඩපත් වෙනවා. වේදනාවේ වේදනා ස්කන්ධයක් අලුතෙන් හට ගන්නවා. සංඥා වශයෙන් තියෙනවා. මේක අපි දන්නේ තද බව, සහැල්ලු බව, කම්පන චංචල. අරක දන්නේ කහ පාට, නිල් පාට, කොළ පාට, රතු පාට කියන සංඥා මාර්ගය. ඒකට විඥානයේ සංස්කාර මෙතන කර කර යන්නේ නොදැනුවත්වම ඉබේ සිදුවෙන දෙයක්. මේ රූපයක් කරපන් කියලා දැම්මම අලුතෙන් අභිධානයක් දීලා තියෙනවා. අලුතෙන් චේතනා පාර කරලා තියෙනවානේ. අලුතෙන් මේකේ පාරක වයන් කියලා. ඒක තමයි සංස්කරණ කියන්නේ. ඔබ නොකර ඉන්න පුළුවන් නම් අන්න අපිට මේ කරපු අපරාධයකට දඬුවම් වශයෙන් පච්චත්තාප වෙන්න ඕනේ නැහැ. දැන් මේ කරපු නිසා ප්‍රශ්නයක් තියෙනවා. අහන්න වෙනවා සංස්කරණ මාර්ග කරපේක හොඳද? ඒක මේ මරණදාන නියමවල යුතුවර රාජ අපරාධයක්ද? එහෙම නැත්නම් සත්‍ය තිබුණ නිසා මේ අපරාධයට දෙන දඬුවම අඩු කරන්න පුළුවන්ද කියලා මේ සියලුම පශ්චාත්තාප ගන්න ඉන්නේ මෙතනින් අතෙන් ඊට දාන්න ඕනේ කියලා ගත්ත චේතනාව මගේ කියාගත්තත් හන්දනේ හැම කියනකොට තේරෙනවා. විචේතනාව ඒ චේතනාව මගේ නම් මම අපරාධකාරයෙක් මෙච්චර දුර ආවේ මේ සක්මන් කරන්න දැන් බෝ පුරුලෝ බලන්න. ධමනලු බලන්න. දත්තහන් කරන දෙකින් බෝගී කියලා අර අර චේතනාව සාපේක්ෂව තමයි දෙයක් වෙනවා. විඥානය තමයි මේ සෙල්ලම් කරන්නේ. ඉතින් අපිට මේක බලන්න පුළුවන් මේ ලියුපේ කනාගේ දෙකයි මම බලනවා වගේ. ලියුපේ කනාගම ලියුපේ කනාගම තව තව කෙනෙක් බලන්න පුළුවන් නම් ධර්ම මතුවේ. බලන්න බෑ. දැන් මේකට අහු වෙලා. දැන් මේකට පශ්චාත්තාප වෙලා ධම්මජීව හම්බුන ජීවත් නම් එන්න ගන්න පුළුවන් කියලා බාහිර නම් මගේ පුළුවන් උත්සාහය කරන නෑ ඔය Tamanටම විශ්ල ගන්න පුළුවන් මේ කර්මාකල මේක දිහා ඇති හැටිම බලන්න. පූර්ණිකමන සහිත බලන්න. ආරි වැරදි දාන්නත් එපා. ආරි වැරදි කියන්න පුළුවන්. මනින් නැතු මේක තවසරයක් වෙන්න දෙන්න. තවසරයක් වෙන්න දෙන්න ගියාට පස්සේ Taman අර වෙනදා තරම් පැනලා රූප බලන්න ඵලයන් කියන එකක් නෑ. පනින්න හැදුවා හිත ගියත් වෙන්නට වැඩි එක අප්‍රමාදේ සතියෙන් සමීපව බලන්න. ඒ තමයි මේ වෙච්ච වැරද්දෙන් හරියට දාගත්තොත් යොල්තුමස් කාර්ය පාලනය. පශ්චාත්තාපුනොත් අනේ වැඩන්නේ මේ සති රිට්‍රීට් එක සවුත් ගියාන උදේ සක්මන් කරන්න ගියාන කුරුල්ල බල බලන් හිටියේ කියලා පශ්චාත්තාපය. මේ අපි ඔකට කියන රොබින් කුරුල්ල බලනවා කියලා මේ කැන්ඩවලදී කැන්ඩා ඉන්න රොබින් කුරුල්ලයි කියලා සතේ කැමතරම ඉන්නවා. ඉතින් සක්මනට යනකොට කෙලවරට යනකොට කොහොමද එකෙත් දෙන්නේ කියනවා. ඒ මේ පහලේ විතර දාලා තියෙනවා. ඉතින් සක්මන එපා වීම අපිට තේරෙන්නේ රොගුන් කුරුල්ලා ලස්සන වීම තමයි අපිට පේන්නේ. සක්මන එපා වෙච්ච ගමන් මොකක් හරි එකක් අපි අල්ලන. රොගුන් කුරුල්ලා දකින්න රොගුන් කුරුල්ලා ලස්සන නිසා නෙවෙයි. වම දහුණ එපා වෙලා. මේකේ වම දහුණ එපා වීම දැකලා තියෙනවා. මේ දකිනකොට අපි රොගුන් කුරුල්ලා දඩමීම කරගන්නවා. නැත්නම් සත්‍යයක් දඩමීම කරගන්නවා. අරන අපි අර තියුණු කම්මැලි ඒකාකාරී ගතිය කඩලා අලුත් නවම අදහසක් ඇති කරන්න අලුත් සංහාවක් ඇති කරගන්න. මේම කරගෙන යනකොට මේ යෝගාචර දකන්න පුළුවන් වෙයි. රොබින් කුරුල්ලගේ ලස්සන එන්නේ නඩු වෙන පටන් ගන්නවා. ඒක දිහා බැලුවත් බලනකොටම හිතෙනවා ඔබ කොට වරද්ද ගත්තා ඵලයන් හිටපු දැනට ඵලයන් සක්මනට ඒතර හිත රොබින් කුරුල්ලා බැලුවම වෙනද තරම් සීලාරකුගේ නැති වෙනවා. ඒක විවරණ වෙන්න පටන් ගන්නවා. ඒ මොකද යෝනිසමංච කාටේ නිසා. නැවත නැවත යෙදවීම නිසා. ඒක බොහොම හිමීට වෙන්නේ. ඒක මට පාලනය කරන්න බෑ. අපි තාමත් බලනවා. බැලුවට ඒක පිළිබඳව අර කොච්චතාන ආශාව කැදරකම වෙනවද කියලා මම මේ රොබින් කුරුල්ලා දඩමීම කරගෙන නැත්නම් මේන කුරුල්ලා දඩමීම කරගෙන අර කකුලේ තියෙන ඒකාකාරීකමට මේ පය බර වහයට පිටිකර හය බේත් බඳිනවා වගේ හරියන්නේ නැති උත්තර වෙනවා ඒකට අපි එල්බ ගන්න රොබින් කුරුල්ලගේ තියෙන වර්ණය එන්නේ එන්නේ එන්නේ අඩුයි. වැඩි වෙනවා නම් යෝගාවචරය අයෝනිසමංස්කාර අඩු වෙනවා නම් යෝගාවචරය යෝනිසමංස්කාර. එදි මේ නිසා මේ වැඩ පිළිවෙල පරියන්කයට වැඩි හරි විචිත්‍රයි. මේ විචිත්‍රකම ධර්මයේම අර්ථකථන දෙන්න. අපි ලැජ්ජ නැතුව වෙන සභාවට කියන්නේ. කියන්න මට මේක සතියේ කෙරුවා හෝ නොකෙරුවා හෝ උනේ මේකයි. එනකොට මෙන්න මෙහෙම වුණා හිතේ කො නැවුම් වුණා හිතේ කො කම්මැලි වුණා කියලා අපි අපි කියන්නේ අපි සම්ප්‍රඥාචාරින් වහන්සේලාට අපිත් එක්ක සමග භාවනා කරන කෙනෙකුට. ඕක කියලා භාවනා කරන්න නැති කෙනෙකුට කියන්න බෑනේ මොකද්ද වෙන්නේ කියලා. මේ මිනිස්සුන්ට කාලා නිකන් ඉන්න බැරවට කොහොමද යන කුණු හම්බ ලීලා පොළ නාස්ති කරනවා පෑන් නාස්ති කරනවා මොකද්ද ඔය තියෙන වටනකම කියන්නේ. ඒ මොකද මේගොල්ලෝ බලන්නේ ප්‍රශ්න දිහා එහෙම ඇති ඇටි දැක ගන්න ස්වරූපෙන්නේ නෙමෙයි. ඒකට යන්නත් බෑ සෑහෙන අත්දැකීම් නැතුව. ඒට යන්නත් බෑ දැයින ඥාණය නැතුව. ඒට යන්නත් බෑ දැයින චින්තාමය ඥාණ නැතුව. මේ ඛණ්ඩායම ඔක්කොම එකට නැගිටින්න ඕනේ. එක්කෙනෙකුට නැගිටින්න බෑ. ඛණ්ඩායම එකට නැගිටින්න ඕනේ. ඒ නිසා අනිත් එක්කන යාට අර්ථකථන දෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ කිව්වට එයත් ඒ මොඩ කම කරනවා. කෙරුවට අනිත් එක්කන ඉදිරියේදී යාට දර්පණ තලයක් වඩපත් වෙනවා. එයාට මේ පෘථිවියක් පිළිබිඹුවක් ඇති කරලා දෙනවා. ඒ නිසා මට කියන්න දෙන්නේ මේ ධම්මජීව කියන මනුස්සයා මේ කතා කරන්නේ. මෙව්වට උත්තර දීලා මගේ කමටහන සුද්ධ වෙන්නේ නැටි ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ මම මේකම ගත කරනකොට මෙව්වම කර කර ඉන්නකොට වෙන බුදුහමතු කෙනෙක් මට නැහැ දැන්. මේ භාවනා කරන කට්ටිය ඉන්නකො ළඟ ඉන්නකොට ඉබේම විතරම මැෂින් එක දුවනවා. විතරම ග්‍රීස් වෙනවා. ඔයිල් වෙනවා. ඒ නිසා පුළුවන් නම් භාවනා කරන පිරිසක් එක්ක මැරෙන්න හදන්න. ඛණ්ඩ ගන්න. ඇවිදින්න යන්න. කරන දෙයක් කරන්න ආය වෙන නිවනක් ඕනෙත් නැහැ බුදුන් ඕනෙත් නැහැ. භාවනා නොකරන පිටසකයකට යන්න ගියොත් අපායට නිකුත්. අපි වරින් වර ගිහිල්ලා එන්න ඕනේ අපායට. මොකද හැඩේත් කොට බලන්න. ඒක නැත්නම් මේ යෝගාවචරත් එක්ක ඉන්නකොට තියෙන ඒ සොමිය ඒ සිලිලාවේ ඒ සූස්තිය තේරෙන්න වරින් වර යන්න ඕනේ මාළු මාකට් එකට. ඊළ බලන්න මිනිස්සු ආණ්ඩු කරන්නේ නැටි එක එක දේවල් බලන්න හදන හැටි බලලා ආයෙත් මෙතෙන් එන්න ඕනේ. එතකොට තමයි මේ දෙකේ වෙනස තේරෙන්නේ. ඉතින් ඒ නිසා මේ වයිදී අඩුපාඩුකම් පෙන්නලා දෙන්නේ මට මේ ධර්මපලදායකම නිසා නෙවෙයි. මම හිතනවා මේ අහන්නේ ඒක නිසා මට හිතෙන්නේ මම කියනවා. කියනකොට මේ කියන මනුස්සයාගේ ඒ විවේචනය කරන මනුස්සයාගේ ඒක විග්‍රහ කර දෙන මනුස්සයාට ප්‍රතිලාභයක්. මේකෙම නේ ගත කරන්නේ. ඒක නිසා පුළුවන් තරම් තමන් අත්දකින්න දේ හරි කියලා වැරදි කියලා හිතන්න යන්න එපා. ඒ විදියට වර්තා කරා බුද්ධ බණ ධර්මයමයි මේක හදන්න ගියොත් එඩිට් කරන්න ගියොත් මගේ මතිමතාන්තර දානික කක් කරන්න. ගණ්ඩ වැඩයක් නෑ. එන විදියට එලි කරන්න පුළුවන් නම් ඒක නිසා මට කියත හැකි මේ වයස කට්ටියත් එක්ක කමඩාන් සුද්ධ කරනට වැඩිය හරීම සුන්දරයි පොඩි ළමයි ටිකක් එක්ක කමඩාන් සුද්ධ කරනවා. හරීම ක්‍රිස්පි ඔඩිහිකුර කතා කරනකොට ඒ නම ඇදෙන උත්තර අසංගිල්ලක් නෑ මායාවක් නෑ. හරි හරිද දන්නේත් නෑ ඩක්කාලා කියනවා. එනිසා නාකිය අතරින් මට හිතලා තියෙනවා. බාන පුළුවන්තර පොඩි උන්ද කියලා දෙන හැම මෙතන යන්න අමාරුයි. මොකද මේ වගේ කියන්න තේරෙන්නේ නෑ. හැබැයි කියන එක නම් පුතුම ලස්සන කියන අනිත් එක අන්‍යවෙක්කෝ. ඒගොල්ලෝ කර ලස්සන කියන. ඒගොල්ලෝ දන්නේ නැහැ මේකේ හරි වැරදි ඔය සංස්කාර නාම රූප මොන මොගලක්වත් දන්නේ වෙන දෙයක් කියනවා. ඒ නිසා අපි කොල්ලුවන් තරම් බුද්ධහම අතයි. අතහැරලා ධර්මයේ මතුවෙන දේ ඒ විදිහට ඉදිරිපත් කරන්න. ඉතින් මේකට මේ විග්‍රහ කරලා පස්සේ මට කියන්න තියෙන්නේ අනික් දවසේ මේක වෙන්න අරින්න මේක වළක්වන්න බෑ මේක ලක්ෂ කෝටි වාරයක් වෙනවා. වෙන හැම වෙලාවෙම දියුණුවක් තියෙනවා. දියුණු වෙන දේ තමයි Taman අර මේ දඩමීමට බලන්න හැව කරගෙන බලන්න හදන රූපේ තියෙනවනේ. ඒ රූපේ තියෙන සිලිලාරේ එන්නේ අඩු වෙනකොට. ඒකේ තියෙන මේ මනබන්ධනීය ගතිය ටෙන් ටෙන් ටෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒකෝට අර සක්මණේම හිත තියාගෙන ඉන්න තියෙන ඊට නැවත මේ මූල කර්මස්ථාන තියෙන ඊට වැඩි වෙනවා. ඉස්සක් ගියයි කියලා පශ්චාත්තාප වෙන්න එපා. ඒකත් නැවත නැවත උන බලන රූපෙත් විවරණ වෙනවා. මේ විරංජනී වෙනවා. නැවත පහදේට හිත එනකොට පශ්චාත්තාපේ නැති දවස આવොත් එහෙනම් නිවන් දකින්න කිට්ටු කියලා හිතාගන්න. මේක වෙලා නැවත කකුල හිත ගත්තට පස්සේ පශ්චාත්තාපේ නැත්තම් එහෙනම් අපි හිත මෝරලා තියෙනවා. පශ්චාත්තාපේ තියෙන තාක්කල් අපිට තාම මේ බුද්ධිය ලැබිලා නැහැ. අපිට තාම සැකහැර දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ඒතුවාක සාකච්ඡා කරමු. කවදා හරි බලන්න ගිහිල්ලා නැවත ආවට පස්සේ අලුතින් පටන් ගත්ත රොබෙක් වගේ ආධුනිකෙක් වගේ ආයේ මම දක්න පිටන්න පුළුවන් නම් මේක සිද්ධියක් කරගන්න නැතුව ඒක තමයි අපි මේ පුහුණු කළ යුත්තේ එහෙම නැත්නම් ඒකෙන් තමයි හික්මීම ඇති කරගන්න. කරතර ස්වාමීන් වහන්සේ ප්‍රශ්වාසයේ කෙලවර වරහන් ඇතුළේ ගෙවීම දකින්න යයි ඔබ වහන්සේ කීප වතාවක් මතක් කළසේක. භාවනාවේදී නිම වුණ ප්‍රශ්වාසයත් පටන් ගන්නා ආශ්වාසයත් අතර කුඩා විවේකය වරහන් ඇතුළේ ගැප් ඇති බව දකින්න. උභවන්සේ ප්‍රශ්වාසයේ ගෙවීම යන්නේ අදහස් කරන්නේ එයද? කරුණාවෙන් පහදා දෙන්න සිටින්න. තෙරුවන් සරණයි. මේකෙදි කියනවා මේ ආශ්වාසය නැගලා ගිහලා ප්‍රශ්වාසය බහලා ගිහලා කොහොමම යනකොට බැලුවොත් ආශ්වාසය එක තරංගයක් ඒ ප්‍රශ්වාසය තව තරංගයක් ඊට පස්සේ ආශ්වාසය තරංගයක් කියලා අපි ග්‍රාෆ් එකක් අඳලා බැලුවොත් අපේ සංවේදීතාවයේ තියෙන උඩු කෙලවර දකින්න විතරයි මේ මේ ප්‍රස්ථාරේ මේ තරංගය යටපල්හාට එනකොට එනකොට අපේ හිත තරංගය අතහැරලා දාලා සංවේදී බව අතහැරලා දාලා ඊගාට ගොරෝසු දෙපයි. අර මේ සියුම් පැත්ත දකින්නේ. මෙන්න මේ ගොරෝසු දෙයෙන් ගොරෝසු දෙයට පයින් එක තමයි තෘෂ්ණාවේ කෘත්‍යය. තෘෂ්ණාව නැතුව බලනවා නම් සියුම් දෙයටත් ගොරෝසු දෙයට වගේම සාතරව බලනකොට මේ තරංගේ පල්ලෙහාට පහින පැත්තෙත් දකින්න දේවල් ගොඩක් තියෙනවා. නමුත් අපි අවධානය පිටපයින්නවා. මේ තෘෂ්ණාව විසිකොන් දෙක ගැටලෙනවා. නැති වීගෙන යන ආශ්‍රා ප්‍රසවාසයත් ඇති වෙන ආශ්‍රාසයත් අතර වෙනසක් නැහැ කියලා පෙන්වන එක තමයි තෘෂ්ණාව කරන්නේ. ගුරුසු දෙක ගැට ගන්නවා. නමුත් මේ අතරමැද ලොකු ආබාධයකට ගිහිල්ලා යන්නේ කියන එක පැනලා ගිය එක තමයි අපි සංසාර කරපු වැරද්ද. දැන් අපි උත්සාහ කරනවා මේ ප්‍රසවාසයේ 100% ඉවර වෙන්නේ නැතුව ආශ්‍රාසය පටන් ගන්නෑ. ඒ 100% ඉවර වෙච්ච තැන රූප නැති වේදනා නැති සංඥා නැති සංස්කාර නැති විඥාන නැත්තනක් තියෙනවා. ඒක අපිට ලුහුටනවා පේන්නේ දැනෙන්නේ පුළුවන් දේ නිසා පෙනෙන රූප වේදනා සංඥා සංකාර නැත්නම් පේන ආස්වාසේ දිගේ හෝ ප්‍රස්වාසේ දිගේ අන්තිමටම ගිහිල්ලා ඒ නොපෙනෙනවා නොදැනෙනවා කියන තැන ඔය කිව්වට අතාරින්න නැතුව නොපෙනුනත් නොදුනත් මගේ සතිය මම පවත්නවා අප්‍රමාදේ පවත්නවා නන්දෝපාතන කියලා බලන හිටියොත් අපිට වෙනදට වැඩි එක චිත්තක්ෂණයක් බලතයි. ඔබ දිගින් දිගට යන්න යන්න යන්න සතිය ටියුන් වෙන්න වෙන්න සමාධිය ටියුන් වෙන්න වෙන්න අර මෙතෙක්කල් නොදන්න කොටස් වලට හිත පල්ලෙහාට බස්සන එක කියන්නේ උඩු හිතේ ඉඳලා යටි හිතට බිංගයක් කපනවා කියන්නේ. අපි මේ යටි හිත කියලා තියෙන්නේ ඔය නොදන්න කොටස නෑ කියා ගන්න පැත්තේ. බුදුචාන් වහන්සේක පෙන්වලා දෙන 아무තු ක්‍රමයකට ඒක නිසා ප්‍රසවාසයෙන් නැතත් බලලා මුලක් බලලා හිත උන්ට ටියුණු කරගන්න කියන්නේ ආධුනිකයා විසින් මුලික කරන දේ ටියුණු කරලා කරලා කරලා ඒ ටියුණු භාවය හරහා අග බලන්න දාන්න කියනවා අග බලන්න අපි අකමැති ආමංගල්‍යයක් කියලා අපිට උගන්වලා තියෙනවා ඒක අභාග්‍යයක් කියලා අභද්‍ර කාරණාවක් කියලා නිසා මුල බලන්න අපි කැමැති නමුත් මුල බැලීමෙන් ඇති කරන තීක්ෂණ භාවය සියුම් භාවය හරියට අගට දානකොට මේ හිත පණින්න හැදුවට වෙන දෙයකට යන්න අපිට යොමු කරගෙන ඉන්න පුළුවන්. ඒතර දවසින් දවස දවසින් දවස අපි නොදන්න ශේෂ්ත්‍රයකට ගිහිලා ඒ වසංගලා තියුණු පැත්ත පේන්න පටන් අර ගන්නවා. ඒක හරියට චිත්‍රපටියක් පෙන්නකොට එක රූපරාමයක් පෙන්නලා අන්ධකාරයක් පෙන්නලා ඊට පස්සේ රූපරාමයක් පෙන්නනවා. නැත්තම් ඒ රූප සජීවි වෙන්නේ චලනචිත්‍ර පාඩපත් වෙනවා. මැද තියෙන අන්ධකාරය කාදාවත් දකින්නේ. දැක්කොත් චිත්‍රපටි බලන්න. හැම වෙලාවෙම ප්‍රොජෙක්ටර් කරන ගලවලා බලන්න. කැමරා කරහා යන්නේ ආලෝකය. මෙහෙම වෙනකොට ආලෝක වැහෙනවා මෙහෙම වෙනකොට ඇරෙනවා. මේ කැරක් කැරක් කැරක් කැරකදී. ඉතින් ආලෝකයයි අන්ධකාරයයි තිරයට වැඩි වැඩි තියෙන්නේ. අපි කොච්චර බලලා හිටියත් අන්ධකාරය පේන්නේ නැහැ අපිට. පේන ප්‍රොජෙක්ටර් එක ස්ලෝ ඩවුන්. ස්ලෝ ඩවුන් වෙනකොට ඇනිමේෂන් එකක් තියෙනවා. රූප නටන්න පටන් ඒකට කතාවේ රසය නැති වෙනවා. ඒ නිසා අපි ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන මිනිහට වයින් නැද්ද කියන විතරක අපරාධය අච්චර ලස්සන චිත්‍රපටයේ කෑව මේ මිනිසයා ප්‍රොජෙක්ට් එකේ වැඩ කරගෙන. බුදු දහම ගන්න ප්‍රොජෙක්ට් එක ස්ලෝ කරලා දෙන එක තමයි අපිට. ඒතර චිත්‍රපටයේ රසය නැහැ. මේ අපේ තියෙන මිකැනිසම් යාන්ත්‍රණය පේනවා. ඉතින් බුදුන් ස්වාමීන් වහන්සේ කියනවා කාටුන් චිත්‍රපටයක් නම් බලන්නේ. ඒකේ කරකැන වේගය විනාඩියට 1500 නම් 18 විතර දාලා බලන්න කාටුන් චිත්‍රපට කොච්චර සුබුදු නැතුව නලියට හැටියට එනවනේ. තවත් අඩු කෙරුවොත් එහෙමයි. ආලෝකයක් වෙනවා අන්ධකාරයක් වෙනවා. ආලෝකයක් වෙනවා අන්ධකාරයක්. ඒ කැරකෙන දෙකේ කොච්චරද කියනවනම් අපේ ඇහි තියෙන දෘෂ්ටියේ පැවැත්ම කියලා එකක්. ඒක අන්ධකාරය වෙන්නන්නේ ආලෝකය විතර වෙන්නේ. අන්ධකාරය දැක්කම දවසට අපි හිතනවා මේ අද දැක්කේ කියලා නෑ. මෙතෙක් කල නොදැක්ක එක අද පේන්න පටන් ගත්තා. ඒ වගේ ප්‍රසවාසය ඉවරනකොට ඒ ප්‍රොජෙක්ට් එකෙන් අන්ධකාරය වගේ ඒක බලන්න ගියොත් චිත්‍රපටිය බලන්න බෑ. ඒක බලන මොහාවෙන් ගිහලා ඒක දැකපු දවසේ චිත්‍රපටිය රස විඳින්න. චිත්‍රපටිය රස විඳින්න අන්ධකාරය වෙන්නේ. ඉති මුතුජාන් විදිනවා දෙකම ඔබට තියෙන හැකියාවක් දෙකක්. ඔබ මෙතෙක් සංසාරයකට චිත්‍රපටි බලනවා. ශෝකාන්ත දුක්ඛාන්ත බැලුවා. දැන් බලමු ඔබ ක්‍රියාත්මක වෙන හැටි කොහොමද කියලා. හැම තැනම 150 කුඹිනී අන්ධකාරය. අවිද්‍යාව නැතුව මේ ගේම ගෙනියන්න බෑ කියලා කියන්නේ. අවිද්‍යාව 50%ක්ම තියෙනවනේ අපි මේ කරන පිස්සු මේ විදිහටම කෙලි. නැතු පිස්සු කෙලින්න බෑ. ඒ නිසා කවදාද දැනගත්තට පස්සේ අපි මේ මේ යථාර්ථයෙන් සියල කොච්චරද දකින්නේ. ඉතුරු දේ නොදකින්න අර කොච්චර මහන්සි වෙනවද කියලා. ඒක හරියට දැනගෙන නොදකින්න පෙන්නන්න හදන වසං ගන්න හදන දේ මේ ප්‍රසංශයගේ ආස්වාචයගේ පේන පැත්ත දකින්න ගිය ගමන අපේ පුදුමාකාර පෞෂත්ව වෙනසක් ඇති වෙනවා. පුදුමාකාර අපේ රුචර්ෂකම් වෙනසක් ඇති වෙනවා. ඒක බෑ කියනවා සාමාන්‍ය ජීවිත වේගයෙන් යද්දී ඒ නිසා ජීවිතේ ස්ලෝ ඩවුන් කරන්න. කැලේකට ඵලයක්, ගහක් වලට ඵලයක්, ශුන්‍යාකාරයකට ඵලයක්. යෙලිනා ওই වගේ කීයුතුකම වලින් අයින් වෙලා මේ වැඩි එමීට වෙන්න දෙන්නේ. වෙන ගමන් සතිය වැඩි කරන්න ක්‍රියාවේගය අඩු කරන්න. ඒ කියන්නේ හුස්ම ගන්නට දඟලන, තටමන, කෂ්ණගෙන පීන උන්න වගේ හුස්මක් නෙවෙයි. හොඳට තැම්පත් වෙන්න ඇරලා උපරිම සතිය වැඩි කරනකොට දවසක චිත්‍රපටිය ස්ලෝ ඩවුන් වෙලා අන්ධකාරය ආලෝකය පේන වගේ හැම ප්‍රස්වාසයක් අගම පංචස්කන්ධේ සංසිඳන. හැම ආශ්වාසයක් මුලදීම ආය ආයතන ප්‍රතිලාභයක් සිද්ධ වෙනවා. ආය ස්කන්ධ පහේ ඇතිවීම ඇති වෙනවා. ඔන්නේ මෙතෙක් ඇතිවීමට මම කැමැති වෙච්ච හිත නැතිවීමට කැමැති වීම තමයි නිරෝධ සත්‍යය. සමුදේ දැකමින් හිටපු හිත ඡේ වෙන පැත්ත දකින්න ගිය චිත්තපටියකමයි. චිත්තපටියකම බලන දෘෂ්ටි වෙනස. එතකොට මේ Nirodhe දකින්න Nirodhe දක්නාසුන් බැල්ම දැක්කට පස්සේ අපිට තේරෙන ජීවිතේ කොමන නැටුම් කෙලි කවට සිනාදා. මොකද්ද මේ නටන නාඩගම? හරියට මේක දැක්කම කවුරු නලවන්න හදන්නේ? කාගෙන්ද අපි නැලවෙන්න හදන්නේ? කොච්චර රවට්ට ගැනීමක්ද මේක වෙන්නේ? ඒකට මදය ප්‍රමාදය කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මදේ කියන්නේ මේ මන්ත්‍රව්‍යණි කියන්නේ ප්‍රමාදය කියලා කියන්නේ මේක දකින්න පමණයි. ටික ටික ටික ටික ගිහිලා දකින්නකොට පුදුම ප්‍රබුද්ධියක් ඇති වෙනවා. ප්‍රබෝධයක් ඇති වෙනවා. වීරියක් ඇති වෙනවා. අදිෂ්ඨාන ශක්තියක් ඇති වෙනවා. මේවා අම්මා තාත්තට පෙන්නලා දෙන්න බෑ. අන්තිකාමරෙන් ගුරුන්ට පෙන්නලා දෙන්න බෑ. මේකට වෙනමම බුදු කෙනෙක් ඉන්නවා. අයිලක පින්නවට පස්සේ බලන කරන්නේ නැහැ කියන්නත් බෑ. යම් ආකාරයකට බුදු බුදුහාමුදුරුවෝ දෙක දැක්කේ ආකාරයට අපිට තේරෙන්න පටන් ගන්න. ඒ නිසා මේ දෙක අතර මැද වෙනද අපේ ප්‍රසවාස ඉවරයි කියුවට ඉවරයි කියලා තරින් නැතුව මේ වලිග දිගට බලන්න. එහෙම නැත්නම් ආශ්වාසයට පිම්බීම හැකිලිම අනේ බලන්න බලන්න යනකොට අපි නොදන්න ටිප් ඔෆ් ද අයිස්බර්ග් කියලා අයිස් කැටයේ උඩ අතුරු මතුවලා තියෙනකොට තමයි අයිස් කියලා අපි දකින්නේ. ඔය වැඩි හරිය තියෙන යට නෙයි. අන්නේ උදාහරිය දැකලා මේක නෙවෙයි චිත්‍රයේ යට තියෙන ලොකු කුට්ටිය උඩුකුර තරපම නිසායි මේ මතු පිට පෙන්නේ. ඒ නිසා මේ වතුර මට්ටමේදී අයිස් කුට්ටිය ඉවර වෙන්නේ නැහැ. එහිම ඉවර වුණාට ඒ වතුරේ කැපෙන තැනින් යටට අයිස් කුට්ටිය දිගේ බහගෙන යන්න පුළුවන්. අපි ඒකට ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උපමාවක්. ඒකට කාල් ජුන් කියලා තිබුණා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එක පස්සේ තරහ වුණා. ඉස්සලා කියලා දුනා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ උඩු හිතේ ඉඳලා යටි හිතට බින්ග කපන්න ක්‍රම කීපයක්ම කියලා දීලා තියෙනවා. ගොඩක් ක්‍රමෝදී අපේ හැබැයි මමයට අපි නොදැක්ක දෙයට හිත ගෙනියන්න හදන ඒ නිසා මේ බිම්බිමැක විතරක් නෙවෙයි. ඕනම දෙක නිමව ගන්න. හට ගන්නාසුළු ඕනම දෙක නිමව තියෙන එක අපි දඟලන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියන ලෙඩක් ආවොත් එලිටේට නිමාවක් තියෙනවා. දොස්තර ඕනේ නැහැ. කිසිම බෙහෙතක අවශ්‍යතාවයක් නැහැ. ඒක තන්නේ කරම ආගත්ත දෙයක්. ඉල කහන දෙහණි පැත්ති. අපි වල දෙයියන්නේ නැද කියනවා. ඒ වගේම නිකන් හරි. ඒක අපි දන්න දෙයක්. ඒ සම්භාහන විද්‍යාව කියනවා එම්බිසාව හැදුනොත් දවස් හතරයි. ඒක ඇතුළේම ප්‍රතිදේය හැදිලා. සනීපේ. දොස්තර කෙනෙක් ආවට ගියොත් දවස් හයක් යනවා. ඉච්චා. උදේ ප්‍රතිදේය හැදිලා පොඩ්ඩක් පමා වෙනවා. ලොතුරු හතරේ කරලා දවස් දෙක ගන්න කපා ගන්න. නොයා හිටියෝ සනීපේ. හට ගන්න සලු ඕනේ නරක දෙයක. නරක දේවල්නේ හට ගන්න මේ ලෝකේ හට ගන්න හොඳ දෙයක් නැහැ. ඒ නිසා හට ගන්න හරියක් නරකයි කියලා දන්නවනම් ඌ බලන්නෙම නැති වෙන ගැත්තනේ. ඉතින් උන් නිකන් දැකලා මේ ලෝකේ හොඳ දෙයක් කියලා දන්නවනම් එචියා බලන්නේ නරක දේවේ හට ගන්න වැත්ත ඉතින් දුකේ හට ගැනීම තියෙනවා. ඒ නිසා මේ නිරෝධය මේකට කියනවා khයානපස්සන. වයානපස්සන. නිරෝධාන් පස්සන, කටිනිස්සග්ගාන පස්සන. ඊවන් වෙන තැන බලන්න අපේ ඇඟ සහලවන. අපේ ඇඟ කැමති නැහැ මොකෝ මෙතෙක්කල් අට ගන්නා තැන් බැලීමල කැමැත්ත දිසයි තියෙන නිසා මේක ආධුනික ක්‍රියාසාර වැඩි. උත්සාහ කරලා බලන්න බැරි වුණා කියලා කනගාට වෙන්න එපා අවස්ථාවක් නැති වෙන්නේ. අවස්ථාව සදාකාලික නැති කරන කාටවත් බැහැ. ඊවන් වෙන හැටි බලන්න. ඒක තමයි තේරෙයි. ගන්න ගන්න උත්සාහය ප්‍රමාණයට වෙනද නැහැයි කියන දෙයකට නොදැනෙන දෙයකට සංවේදී භාවය වැඩි වෙනවා. ඒ සංවේදී භාවය වැඩි වෙන්නේ අපේ යටි හිතට. යට වැඩ කරන්නේ මේ කෙලෙස් වල තියෙන අනුසය ආසය වට. ඒක දකින්න දකින්න ඒවා දුර වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ප්‍රයත්නය හොඳයි. නමුත් අසාර්ථකුණයි කියලා මේ අතාරින්න එපා. ගොඩක් කල් බලනකොට බලනකොට ක්‍රමශාවිදී Tamandම තේරෙන පටන් අරගෙන ඔය තේරුම් ගන්න තියෙන ක්‍රමයේ 100ක් හරි නෑ. නමුත් ওই ක්‍රමයෙන් තමයි කරගෙන යනකොට ඉස්සරහට ඒ වඩා නිවැරදි ක්‍රමයට ඉන්න පාර කැපෙන හැටි තමයි වෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ පර්යංකේදී ඇතිවන ශාරීරික වේදනා යටපත් කර ගැනීමට මෙනෙහි කරන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. පෙරවන් සරණයි. මට මේට වැඩි විස්තර ටිකක් ඕන මේ සක්මන් ගැනත් මේ කතා කරන්නේ පරියන්කේ මේ පරි පරියන්කේ. එතකොට මේ පටන් ගන්න තැන ඉඳලා වෙන වේදනාවක්ද නැත්නම් අරමුණේ ටික වේලාවක් ඉන්න පුළුවන් වෙලා කාලානුරූපව මතුවෙන වේදනාවක්ද? පරයන්ට නැගිටට පස්සේ දිගට තියෙන වේදනාවක්ද? නැත්නම් පරයන්කෙත් තිබිලා නැගිටට පස්සේ නැති වෙන જાති වේදනාවක් කියන තොරතුරු ටික ඕනේ මේ මේක විග්‍රහ කරන්න. සාකච්ඡාවට ලක් කරන්න. මේක මේ කමඨාන් සුද්ධ කියනනේ වල්පයිල් වල්පල් හැලි ලිවි ඉලක්ක කියලා. කමඨාන් සුද්ධක නැත් ලීලා දීලා තියෙනවා. මේක එහෙම නැහැ. මොන විශ්තරයක් කරන්නේ නෝ දඩස්තාව පටන් ගන්න වේදනාව. ඉතින් මම අන්තිමට කියපු වාක්‍ය තුන නිසා ඉදිරියපත් වෙන්න හිතන කරව ඒකත් නැති වෙනවා. මගේ දීමන් මේ වගේ නිකන් ඕන් නැති. කමන්න මගේ අත්තර දක්වන්න තමා වෙන්න අනිදාස ලියනකොට මුල් ටිකත් එක්ක ලියන්නේ එතකොට අපි සාකච්ඡා කරගන්න එතකන් මේ ප්‍රශ්න අපි බැහැර කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස අද උදෑසන භාවනාවේදී ලද අත්දැකීම ඔබ වහන්සේගේ උපදෙස් ලබා ගැනීමට කැමැත්තෙමි. තුන්නල දිනේ නිසා විය යුතුයි. අද මට පහසුවෙන් හා ඉක්මනින් සිත එකඟ කර ගැනීමට හැකි වුණා. ආනාපානයේ සම්පූර්ණයෙන්ම තුනී වී ගොස් හිත මුළුමනින්ම නිසලනවා. මෙසේ සිටින විට මුළු ඇඟම හිරිවැටී යාම හා විෂුවල් ෆීල්ඩ් එක අලුපාට හෝ යන්තම් ආලෝකයකින් පිරී පැවතුණා. වෙන කිසි දෙයක පෙනීමක් තිබුණේ නැහැ. හිත ආනාපානයට යොමු කර බැලුවත් කිසිම සංඥාවක් තිබුණේ නැහැ. මෙසේ පැයක් පමණ සිටියා. මමයා විමසුම් කරනවා දැන් මොකද කළ යුතු කියලා. එසේ කළත් කිසිවක් සිදු වුණේ නැහැ. අපරමිත සිතේ සුවය පවණයි තිබුණේ. මේ සුවයත් අනිත්‍ය බව තේරුම්ගෙන එසේම සුවයෙන් සිටියේ. හැය අවසානයේදී ඇස්සර බලන විටත් ආනාපානයේ නිසල වී තිබුණා. ඉතුරු විනාඩි 30ම ඉන්පසු නැවත භාවනාවට ගිය පසු හිස් ශූන්‍ය ශාන්තභාවයේ එසේම පැවතුණා. මෙම தත්ත්වය නැවත නැවත භාවනාවෙන් ලැබුණු කල යුතු බව දනිමි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව. මේන් පසු අරූපාවචර ධානවලට යන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. මේ අනවශ්‍ය ප්‍රශ්නයක් නම් කරුණාවෙන් සමාව වුණ මැනවි. ඒක ඇත්තටම මේකට යන්න පුළුවන්කම අර චිත්‍රපටයේ බලන ගමන් ඉඳපු අන්ධකාරය දකින්න පටන් අරගන්න එක වගේ. ඉතින් මේ අලුතෙන් චිත්‍ර එකක් නෙමෙයි මෙතෙක් කල අන්ධකාරේ පන්න පන්න බල බල හිටියා. දැන් අන්ධකාරයට යන්නේ ජයග්‍රහණයක් විදිහට මොකද නොදැක්ක දෙයක් දැක්ක විදිහට. ඒකට එක ආශ්වාසක ගෙවි යෑමක් එහෙම තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ සමස්ත ගෙවි යෑමක් දෙකම මයික්‍රෝ මැක්‍රෝ වෙනස මිසක් ලොකු පුංචි වෙනසක් නැතකම ඉතින් හෙලෝග්‍රැෆික් චිත්‍රයක් මේකේ හැම තේකම තියෙන එකක්. අපි කොතනකින් හරි බැහැගන්න. ඉතින් බැහැගත්තට පස්සේ බණක් අහලා ධර්ම සාකච්ඡා කරලා නැති නිසි මානසිකාරය යොන්සමනසිකාරය දිනකට දැක්ලා. නැති කෙනෙකුට නම් අයියෝ සත්‍ය කරනවා අරමුණක් නැති වුණා දැන් මම මොකද කරන්නේ කියලා ලොකු විචිත්ත භාවයක් විපිලිසර භාවයක් ඇති වෙනවා. ඉතින් මේකේ එහෙම විපිලිසර භාවයක් නැකන අපි සතුටු වෙන්න ඕනේ. ඉදිරිපත් කරලා තියෙනවා තාරි. ඉතින් ඒකකොට මේක ඇති වුණේ මේ මේ தත්ත්වයට ආවේ මිචිකල් කරපු ගොඩාක් අත්තරදි රාශියක් ගෙවම් කරගන්නේ. ඒ අත්තරදි ටික තමයි ගුරුවරයා වෙන්නේ ඊට පස්සේ. අනිත් දවසෙත් කරනකොට ඔක නැති වෙන්න පුළුවන් ආයෙසට. ආයෙත් චිත්‍රපටි ආලෝකේ විතරක් පේන්න පුළුවන් අන්ධකාරේ පේන්නේ. එහෙනම් මේක මේ සංහිඳීප දකින්නකොට බය වෙන්න පුළුවන්. නමුත් දැන් දන්න නිසා කමටහන් සුද්ධ වුණා නිසා ඉන්නේ. මේකට ලෑස්ති මනසකින් ගියොත් ඒක ඉතින් 아무තු දෙයක්. ලෑස්ති මාසින් ගියොත් ඔච්චර වෙලා ඉන්න ඕනේ ඉඳගත්ත ගමන් ඔකට යන්න දෙයක් ඉඩ වැඩි වෙනවා. දෙක එහෙම ලෑස්ති මානසිකින් ලෑස්ති මානසික කියලා කියන්නේ සූදානම් ශරීරය කියලා අපි ඉගෙන ගන්න. ඒකෙන් ගියොත් සක්මනේදී වෙනද නැත්නම් දැක්කට මොකද මේක දැක් ගන්න පුළුවන්. ඒ යොන්සු මානසිකාරණ ලෑස්ති මානසිකින් ගියොත් වත් කන කොටත් ඕක කියනවා කියලා තේරෙයි. වැසිකිලි කරනකොටත් ඕක තියෙනවා කියලා තේරෙයි. කැසිරි කරනකොටත් ඕක තියෙනවා කියලා තේරෙයි. මේකේ නිසා ගන්න පුළුවන් නිකන් බුද්ධ කලාව කියන බවට ලකුණක්. මම gedara ගිය බවට ලකුණක්. මගේ හිත පිරිච්ච බවට ආව බවට ලකුණක්. මේ සතුට පිරිච්ච ගතිය ලකුණක් කියලා ගත්තොත් මේ කොච්චර කරදර තිබුණත් ඕක නිතරම තියෙන දෙයක් බව තේරුම් ගත්ත දවසේ මං කියන්නේ ඕකට මනුස්සකම. ඕක අමතක වෙනවා නම් අපි අමනුස්සයෝ. ඕකත් එක්ක ජීවත් වෙන මේ රණ්ඩු දබර කරද්දී තෝක තියෙනවා. ඕකත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් අපි මනුස්සකම අමතක කරලා නැහැ. එතකොට අපිට බුදුහාමුදුරන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැම ක්‍රියාවක් කරද්දීම පරියන්කේදී තොඳයි. දැස්චලා ගිය කලිනුත් දෙයි. හැම ක්‍රියාවක්ම කරනකොට කලබල හිතක් තිබුණා, සංසුන් හිතක් තිබුණා. ඒකේ අඩියම තට්ටුවේ. ඕක තීනවයි කියලා දැනගත්ත දවසේ අපි manussත්වයට අවදි වීමක් සිද්ධ වෙනවා. මොනම කෙලෙසින්වත් ඔක කරන්න බෑ. අම්මා මරුණා, කෙටගිනි ගත්තා, උදුගිනි ගත්තා, දරුවා මරුණා, ඔක කරන්න බෑ. අපි මේ ඒ පුණුවන් පදාන්න නැතුව මේක අදාන්න කියොත් පේන්න පටන් අරගනි. මේක නිතරම මම එතෙන් දෙනකම් බලාගෙන ඉන්නවා. සූදානමින් කියොත් ඒකෙච්ච ලොකු ආශ්චර්යයක්වත් සීලාරයක්වත් නැහැ. එසා එන්නේ එන්නේ ලෝකෙ තියෙන සීලාරේ නැති වෙනවා. සෙකන්ඩ් නේචර් එකේ නැත්නම් මගේ හැබෑ නිවහන මගේ ප්‍රകൃතිය බවට පත් වෙනකන් භවනා කරුවාට පස්සේ මේ තියෙන මුස්ලිම් යෝධය ඇවිල්ලා තුමුල් ලෝක යුද්ධයක් ඇවිල්ලා මේක මොනවා වෙලා ගියාද ගාලල්ල ගාලල්ලා කියලා කියන්නේ මේ ඒව ගණන් ගන්න කිව්වොත් ලේපිච්චෙනවා වයසට යනවා කන දේ දිරවන්නේ රැයට නිින්ද යන්නේ පෙට්‍රෝල් ගණන් ගියයිද padi අඩු වෙයිද අන්නම්මනම් මේකට ගිය දවසේ ඔය මොනවා ඒව එකක් තියෙනවා. තමයි මේක නිකන් හරියට හයිබනේෂන් කියලා කියන ඉබ්බා අට ඇතුළට ඇදගත්තා වගේ. නැත්තම් තැටි සීතලක් හරි රසණයක් ආවම මාළුවෝ ගලයකට වෙලා ඉන්නවා ඒ උත්තු පහු වෙනවා. හයිබනේට් කරන ශිෂ්‍යතරණය කියලා කියන සිංහලෙන් එකට. ඕන දෙයකදී ඕකට ගියල් බහගෙන ඉන්න පුළුවන්. ඒ නිසා මැරෙන්න ඉස්සෙල්ලා ඔක ඉගෙන ගන්න. වයසට යන්න ඉස්සෙල්ලා ඔක ඉගෙන ගන්න. ලෙඩ වෙන්න ඉස්සෙල්ලා ඔක ඉගෙන ගන්න කියනවා. ඒ මොකද මේ තුනේදීම මේක අපිට මේ උපස්ථායකෙක් වගේ ළඟයි. ඒ නිසා මේක පුළුවන් තරම් බෞලිගත කරන්න හැම ඉරියව්වෙම හැම තැනදීම හැම හිතකම මේක තියෙනවා කියන අදහස ආපු දවසේ ඔය මේ බුදුහාමුදුරු කියන්නේ කවුද කියලා තේරෙයි. ධර්මය කියන්නේ මොකක්ද කියලා තේරෙයි. සීලය රකින්න මොකටද කියලා තේරෙයි. සංඝයා කියන්නේ කවුද කියලා තේරෙයි. ඒ ඔය කැඩි කැඩි යනකම් අපි ආමන් කියනවා කල්යාණ පුත්‍ත්ජනේ කියලා. ඔය දිගටම තියනවා කියලා තියලා ඒක අත්දැකේ නැතත් ඇදහිම එනකොටම එයා ආර්ය භූමියටපත් වෙනවා. මේක ලද ආශිර්වාදයක්. නැත්නම් ඒක මේ මට බුද්ධියට සින්න උනේ නෑනේ. මට ඒකට සමාදම් වෙන්න බැරි වුණානේ. දැන් තමයි මම සමාදම් වෙන්නේ කියලා ඒක දැන් මේ පේන්නේ නිකන් වහඳ දැක්කා වගේ පේන එක. තව තව වැඩි කර ගැනීමට උත්සාහ කිරීම තමයි මීඩියා වේකනාට. සභාවෙන් ඔක්කොටම ඇහින්නේ මට කියන්න හිතේ. පින්වත් ස්වාමින් වහන්සේ මම පිම්බීම් හැකිලීම් වෙනෙහි කරගෙන යාමේදී ඒ ක්‍රමයෙන් නොදැනී ගොස් ශරීරයේ යම් තිගැස්මක් ඇති වී නැවතත් හුස්ම රැල්ල ඊතා සියුම්ව මාහට දැනීමට පටන් ගනී. මේ තවදුරටත් මෙනෙහි කරගෙන යාමේදී සම්පූර්ණයෙන්ම හුස්ම වැටීමක් නැති බව තේරේ. මෙහිදී සිත ඊතා නිසල තත්වයකට පවතින අතර නිසල තත්වයක පවතින අතර එය අවදිමත් සිතක් බව වැටහි. අවට ඇතිවන ශබ්ද මනාව වැටහි. ශරීරයේ පවතින බවක් නොදැනේ. එහෙත් හිස ඉදිරියට කඩා වැටීමක් ඇති බව දැනේ. පවතින සමාධිමත් තත්වයේදීම ඊතා සෙමෙන් මාහට උඩුකය වෙනස් කර හිස ඍජුව තබා ගැනීමට හැකිවේ. ඊතා තද සමාධියකදී එම සමාධියට බාධාවක් නොවන අයුරින් ශරීරයේ චලනය කර ගැනීම නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන්නේ. මේ වගේ අර tempat උනට පස්සේ ඒ tempat ගතිය පොට්ට හෙල්නොත් කැඩෙයි නැති වෙයි කියලා අලුතෙන්ම දෙයක් ලබපු මේ අලු සිලිලාරයක් තියෙන කෙනාට ඒක පිළිබඳව තියෙන කෝලගතිය වගේ එකක් එනවා. නමුත් අත්දැකීම් වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න පේනවා. ඉරියව්වක් මාරු කරාට ආයතනකින් ආයතනකට හිත මාරුණාට ඉරියාපත සංදීලදී හෝ ආයතන සංදීලදී මේක කැඩිය යුතුම නෑ. කැඩෙනවා කියලා හිතනවා කැඩෙනවා. කැඩෙන්නේ නෑ කියලා හිතනවා කැඩෙන්නේ නෑ. ඒ තරමට මේ අත්දැකීම එහෙම නැත්නම් නැවත නැවත එකම දේ කිරීම හරහා ඒකට තිබුණු බය සත්‍ය ගෞරව සම්ප්‍රයුක්ත බය අඩු වෙලා මේක මගේ ජීවිත බුද්ධියක් වඩපත් වෙනවා. ඒක නිසා පුත්‍රජානන්සේ මේකට තුන් පැලතකින් මේක කියලා දෙනවා. මේකට කියනවා ආශේවීති භාවේති බහුලීකරෝති කියලා. ආශේවනය කරනවා කියලා කියන්නේ ඉස්ලාම පරියන්කේක වගේ විත ප්‍රසස්ස තත්ත්වකින් ඉස්ලාම ඇසුරු කරනවා. මේකක් තේමයි කියලා. ඊට පස්සේ කවුරු හරි කියලා දෙනවා කල්යාණ මිත්‍රේ. ඔබ තිබුණට මදි දරුවා. ඕක වැඩි කරපන්. ඕකමයි වෙන විදිහට කටයුතු අනිකව ගැන කතා කරන්න මේපා. ඒව කතා කරන මිනිස්සුන්ට ඇසුරු කරන්නත් එපා. ඕක ගැන කතා කරන්න යන්න බෑ. ඕකම කියෝපන්. ඕකම කරපන්. ඕකම තියුණු කරවන් කියලා අපි හිතමු. මට අලුත් උනා කියලා සංහිවිත කරනවා. ඊට පස්සේ යා බලන්නේ ජීවිතේ මේක බැලි කරන්නේ ඒකට කියනවා භාවිත අවස්ථාව. භාවනා කරනවා කියන්නේ ඒක. කරලා කරලා කරලා කරලා යා ඒක සාහිතික උනාට පස්සේ ඒක බහුලීගත අවස්ථාවට යනවා. එයාට තේනවා මේක පොළවේ ගහ ගහ විකන්න පුළුවන් බඩුවක්. එහෙම මේ ඉරියව්ව කරනවා කකුල දිග ඇරියට මොනම දෙයක්වත් වෙනස් වෙන්නේ නැහැ. නමුත් මුලදී නම් කියනවා එහෙම බය කවුරුව සම්ප්‍රයුක්තව කරන්නේ. නමුත් බොහෝ කාඩයක් කරනකොට තමයි ලැබෙන අතවාසිය තමයි ඔක කෙරේ තිබුණේ කෝඩු ගතිය, කෝල ගතිය ගිහිල්ලා මේ කප්පගේ ඌතලිය වගේ. මට කොහොමද හම්බෙන්න තියෙන දෙයක්. උකට ආය වෙනම නඩු කී කිය ඉන්න ඕනේ නැහැ. කොහොමඩක්වත් කොහොමද ලැබෙනවා කියලා අර උරුමි ඒක පුජානන්සේ කියන්නේ සාමි පරිභෝගය කියලා. ණයටනම් කනවා නෙවෙයි. මට බුදුහාමුදුර කොහොමඩක්වත් මේ බුද්ධියට මේක ලියලා තියෙන්නේ. මම බුදුහාමුදුර කියන වැටි කිරුවොත් බුදු මම බුදු පුත්‍රෙක් වෙනවා. ශාක්‍ය පුත්‍රෙක් වෙනවා. මට ඒකට බුදුලියක් වෙනවා. ඒකට බය වෙන දෙයක් නැහැ කියලා ඒකට බහුලීගත වෙනවා. ඉතින් ඒ නිසා මේක මේ ආසේවන ප්‍රත්‍යය. මේක භාවනා ප්‍රත්‍ය කරගන්නවා. මේකම ඥාතනාව මේකට යන්න සපහසුකම් ටික සලසලා දීලා වෙනකට වඩා ඉක්මනට ගිහිල්ලා වැඩි වෙලාවක් ඉන්න. කකුල් පොඩ හොල්ලා දෙත් මේ කැඩෙන්නේ නැහැ කියලා හිතන්න. බලමින් ඉන්න කෙනා අහමින් ඉන්න තත්ත්වියත් මේ කැඩෙන්නේ නැහැ කියලා හිතෙන පොඩි පොඩි පොඩි පොඩි ඒක කියන්නේ විවිධාංගීකරණය කරනවා කියලා කරලා කරලා අන්තිමට අහන්න පුළුවන් ජීවිතය පුරා දවස පුරා කරන මොන ක්‍රියාවෙන්ද ඔක කරන්න පුළුවන් මොන විදිහකට කරන්නේ අන්න එදාට එනකොට බහුලීකත බහුලීකృత කරන ලද තත්ත්වයේ කියනවා ඉතින් ඒක නිසා අපි ඇත්තටම වැඩමුළුවකින් බලාපොරොත්තු වෙන්නේ භාවනා ප්‍රත්‍ය සහ බහුලීකృత ප්‍රත්‍ය අපි බලාපොරොත්තු වෙන්නේ භාවනා පාඩමුළුවකදී ආශේවන ප්‍රත්‍ය ආරම්භ දෙන්න මට මේක තියෙනවා පුළුවන් නම් ඒ තමන්ගේ තියෙන ප්‍රභවය ඒ මූලික භව සම්පත්තිය මේ භව සම්පත්තිය නෙවෙයි මේ කියන්නේ. මේ හිතේ හගිය එක. අනේ අඳුල්ලා දුන්නා වැඩමුළුක සාර්ථකත්වය ඇති. ඊට පස්සේ යාගේ යුතු කරන තමයි ගෙදර ගියාම උගන්නේ කොහොමද? ඊට ගත්තාම ගන්න කොහොමද? කනකොට ගන්න කොහොමද? බොනකොට ගන්න කොහොමද කියලා තමන්ගේ සාමාන්‍ය බුද්ධි එක හදාගන්න. ඒකත් අපි හදා බෙදා ගන්නට. ඒ වගේ කීම ගන්න බෑ. වැඩමුළුවකට බුදුහාමුදුරුවෝ ගන්න. දුන්නට ඊට පස්සේ තමන් ඒක හදා ගන්න. හැබැයි ඒකට පොතපත කියවන්න. කල්යාණ මිත්‍රය ඇසු කරන්න. සත්පුරුෂ සංචේමනය කරන්න. ත්‍රිපිටකයේ තියෙන උච්චාරය. මේක අඳුනගත්ත කෙනාට ඒක දියුණු කරන කරන්න ඕනේ අත්දැකීම් තියෙනවා. ඒක සම්පූර්ණ විවෘතයි. මේක පළවෙනි සැරේ අඳුන දුන්නා පස්සේ ඊපස්සේ තවදුරටත් මේ මනුස්සයා නෙවෙයි දැන් බලන්නේ නිතරම ඔය ක්‍රියාකාරී තත්ත්වයට අරමුණ ගන්න මාර්ගවල තත්ත්වයට නෙවෙයි. මේ සංසිද්ධිය. මේ හුදකලා වෙච්ච පිළිචි තත්ත්වයට යන්න. ඉතින් ඒකේ පළවෙනි සැරේ දකින්නකොට තියෙන සිලිලාරේ නැති වෙන්නේ ඉඳ තියෙනවා. ඒක ඇත්ත. නමුත් ඒත් එක්කම ඒකට බය නැතුව ඒක මගේ අප්පගේ උරුමයි තාත්තගේ උරුමයි කියන මට්ටමට එනකම් භාවනා කරන එක තමයි කරන්නේ ඒ නිසා කකුල හෙල්ලුවයි කියලා මේ කැඩෙන්නේ හැබැයි කැඩෙනවා කියලා හිතලා බය වුණාට ප්‍රශ්නයක් නැහැ කරගෙන කරන යනකොට බය අරගෙන එක තමයි අරගෙන අපිට මේ පේන බල්ලා කියනවා වගේ කේන්දරේ බල්ලා කියන වගේ කියත හැකි ඒ නිසා සෙල්ලක්කාරයා අන්න කැඩිච්චවයි කියලා කරනවා බය මනුස්සයා බොහොම හිමිය තමයි කකුල තියන්නේ කොහොම කරන්නේ නැවත නැවත කරන එක නාට කොයි පාරෙන් ගියත් එකම ප්‍රතිඵල තමයි ලැබෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ආනාපානසති භාවනාවේ යෙදෙන යෝගාවචරයේකු අත්දකින විපස්සනා සමාධියේ ගති ලක්ෂණ කරුණාවෙන් කෙටියෙන් හඳුන්වා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝධී නිරෝගී සුවපතමි. ඉක්තරණේකනා සමත දෙපස්සනාද කියලා තමන්ගේ අත්දැකීම් ටික දෙනවනම් මම මොනවද දෙනවා කියන්නේ. මාවම ඌරගෙන ගන්න හදනකොට දෙන්නේ නැහැ. අයියෝ මෙච්චර කියලා තියෙනවා තමන්ගේ අත්ය කියන කිව්වල මොනවාක්වත් මට දෙන්නේ නැහැ. කැමති දෙයක් කියන එක මම මෙහෙම කිව්වම කියන මිනිහ කතා කරන්නේ ඇහිලා තියෙනවා. වෙනවන්ට මේ කියන්නේ බෑ මම මේ මිනිමයි කරන්න මිනිමයි කරන්න කියලා මේ ආණ්ඩිය වගේ කවුරු හරි බතට මේ ආල්මිට දානකම් බලන උගේ ආල්මිට දාන්නේ. ඉතින් ආන්දෝලන තැම්පෙන්නේ වතුරක විතරයි. ටිකක් ආන්දිම තණ්හාකාර, ඊර්ෂ්‍යාකාර, මාන්නකාර ආනි ටික. ඉසිකල දාන්න. බ්ලැන්ක්. තරුසාමීන් වහන්සේ එදිනදා ජීවිතයේදී කරනා කටයුතු වලදී අරමුණ කෙරේ සිහිය පවත්වා ගැනීමට අපොහසත් වන අවස්ථාවලදී කුසල සිතක් වරහන් ඇතුලේ බුදු ගුණ මෛත්‍රිය කරපු පිනා සිහි කිරීම නිවැරදිද කරුණාවෙන් ආදාත ඒකෙත් උන විස්තර ටික කියන්නේ ආසාව සත්‍ය පවත්තගෙන අපහසුයි අවස්ථාව අපිට දෙන්න සභාවට. ඒක අපිට හරි වටිනා මසවුලක් රසමසවුලක්. ඒක විග්‍රහ කරනකොට ඒක ක්‍රම ගොඩක් තියෙනවා. එකක් තමයි ඔය ඩේටා විතක්ක සූත්‍රය සම්පූර්ණ විතක්ක සංදාන සූත්‍රයෙන් කියලා තියෙනවා. විවිධ අරමුණු වල දැමීම ඒක දීලා තියෙන කරුණු හයෙන් අතේ එකක්. නමුත් මේ සිත්ය විස්තර කරොත් අනික් කාට මේක තේරුම් ගන්න පුළුවන්. කැමැතිද මේ ලියුම් කාර්ය අහෝකාදී මේ මොකද්ද මේ අදහස් කරන්න කියලා කියන්නේ දිත්තා ජීවිතේ සත්‍ය ප්‍රවත්තන් උත්සාහ කරනවාදී අපහසත් තුන අසා අසාර්ථකුණා කියන නිදර්ශනයක් දෙන්නේ කියලා මම කරුණාවෙන් ඉල්ලයි. සෝනියස ඒතුමගේ මම රසාව දැනකොට සෝනියස එදිනෙදා මම මහකර කරනකොට මට ඒ දේ ගැන ප්‍රපාණ සිහි පවත්වාගෙන යනවා උදාහරණයක් විදිහට මට මට කියන්නේ මට මම මේලා මීටින් එකට යනවා ස්වාමීන් වහන්සේ. ඒකෝ මට ඒ වෙලාවට කියන්න තියෙන ඒ වෙලාවට මම ඒ ගැන අවුලක් මොනවද ඒ ගැන මට අවුලක් නොකර මට ඒකට මිනිස්සු මිනිහ වෙලාවට හිත පාන්න ස්වාමීන් වහන්සේ. එතකොට මම මේ වෙලාවට මම කුසල් සිතක් කරේ. මෛත්‍රී සිතක් කරේ පවත්වා ගත්තොත් ඒක වැරදි වැරදි කියලා එතකොට මෙතන තියෙන්නේ තමන්ගේ රැකියාව හා සම්බන්ධ තාක්ෂණික වැඩකට රයිටර් චීවකට යන්නේ. ඒක තමන් තාක්ෂණික නිලධාරියෙක් වශයෙන් සූදානම් වෙන්න බෑ. ඒ සූදානම් වෙන්න පොඩි භාව බලාපොරොත්තු ඉදිරිපත් කරන්න එපා. ඉතින් ඒක පවත්වාගෙන යෑම තමයි මෙතන සතිය කියලා කියන්නේ. ඒක නෙමෙයි සතිය කියන්නේ. ඒක හොඳට දැනගන්න. ඒක මේ බිස්නස්. සතිය කියන්නේ තු වෙනස් වෙනවා. නමුත් සතියට මේක දාලා බලන්න. එමේ යනකොට දැන් හොඳට තේරෙනවා Tamanට පැහැදිලිව මේ මීටින් එක Taman කලින් දන්නේ නැහැ සබ්ජෙක්ට් මැටර් එකක් දන්නවා. Tamanගේ පොසිෂන් එකක් දන්නේ නැහැ. හිත පිටියෑම නෙවෙයි මගේ මනාපේ. නමුත් මගේ මනාපේ නෙවෙයි ක්‍රියාත්මක. ඉතු පිට යනවා. එතකොට තමන්ට ඇති වෙන්නේ පශ්චාත්තාපයක්ද එහෙම නැත්නම් මේක ස්වභාව සිද්ධියක් කියලා හිතනවද? එහෙම නැත්නම් මේක හේතුඵල ධර්මයක් කියලා හිතනවද? රෙමඩිස් වලින් ඉස්සෙල්ලා මම යහන්නේ. මේ හිත පිට යෑම පිළිබඳව. ඒකට පශ්චාත්තාපයක් එනවා. එහෙම නැත්නම් පශ්චාත්තාපයක් එනවා නම් ගේම් බලන්න. ඒක තමයි අපිට පළවෙනිම දැනගන්න ඕනේ. බෑ මම මේ කතා කරන්නේ ඇත්තටම සූත්‍ර විපස්සනා පැත්තේ. පශ්චාත්තාපය එනවා කියලා කියන්නේ සදාචාරවාදී කියලා කියන්නේ. මේක මා විසි කරලක් කියලා දැන් පස්සතාවනේ. දැන් සාර්ගත සාන්ති කොටි සාන්ති කියලා කියන්නේ මේක මා විසි කරලක්දකුත් නෙවෙයි. අනුන් කරලක්දකුත් නෙවෙයි. දෙකොල්ල එකතුලා කරලක්දකුත් නෙවෙයි. තහම්බෙම වෙච්ච අධිච්ච සම්පන්නකුත් නෙවෙයි. හේතුවක් තියෙනවා. ඒ හේතුව දැනගන්න බෑනේ පශ්චාත්තාපයේ තියෙන්නේ. එච්චරයි මෙතන පොයින්ට් එක. තමන්ට මේ මේ මේ ප්‍රශ්න අහන ඇති කරලා තියෙන මේ ඉන්ක්වයරි මයින්ඩ් එකක් තියෙනවා දැනගැනීමේ ආසාව. ඒ දැනගැනීම කවදාකවත් පිළිච්ච හිතකින් කරන්න. පිළිච්ච හිතකින් තියා සාමාන්‍ය හිතකින් අල්ලනමන්නේ. ඒතරම් ගැඹුරු දෙයක්. ඒ නිසා ඉස්සල්ලාම කරන්න තියෙන්නේ Taman අත්තිකිලමතාන යෝගයට බර. ඒව නැත්නම් මේ කියන සිද්ධියදී මම මේ විචේචන කරන්නේ සදාචාරවාදයට බර. අමු සම්ප්‍රදාන කුල මැට්ටෙක් කියලා තේරුම් ගන්න. හිත පිටිකේ මම කියලානේ. මම කියලානේ මම අර කාරණා කරන්නේ. නමුත් නැත්නම් ළඟ ඉන්න කෙනෙක් බාධා කරන්න ඇවිල්ලා තමන්ට එහෙමත් නෙවෙයි. හම්බෙලුත් නෙවෙයි. ඒ නිසා මේ වෙච්ච දේ පිළිබඳ පශ්චාත්තාවයට පශ්චාත්තාවයටකින් ගන්න දේ තමයි ඔය සින බුද්ධානුසතිය හරි මෛත්‍රිය හරි මොකක් හරි මේ ශ්‍රද්ධාව දනවන කාරණාවක්. ඒක සාමාන්‍ය සමතේදී අනුමත කරනවා. සමත භාවයේ අනුමත කරනවා. අපි මෙතනදී දැනගන්න ඕනේ මේ මේ යන ගමනට තමන්ගේ මේ සූදානම් විය යුතු මානසිකත්වයේදී හිත පිට පැනීම මමත් නෙවෙයි මම නොවෙන්නෙත් නෙවෙයි ඒක වුණා ඒ වෙච්ච දේ නැත්නම් ඒ බවට ඇතිවෙච්ච මේ සිහිය මනාපමනාප දෙකෙන් පොඟා ගන්න නැතුව එහෙම නැත්නම් පරාජිතයක් ජයග්‍රහණ කෙනකින් නැතුව මේක වෙච්ච දෙයක් විදිහට දැනගන්න පුළුවන් නම් ඒකට පුළුවන් විකල්ප රාශියක් පෙන්නන්න. දැනගන්න ඕනේ තමයි යෝගාවචරයක් වශයෙන් මෙතෙක් අත්තරදි වලින් හම්බෙච්ච වැදගත්ම ප්‍රතිඵලය තමයි නැත්නම් මේ සාකච්ඡාවෙන් ලැබෙන වැදගත්ම ප්‍රතිඵලය තමයි මේ විදිහට නොසිතූ දෙයක් වුණාට පස්සේ main thing is not to worry. වැදගත්ම දේ තමයි මේක වුණා. කලබල කලබල වෙන්න එපා. කනගාටු වුණොත් ඊගාව දවසකට හෝ අපිට ගන්න බානමක් නැති වෙනවා. ඒ නිසා ඉතින් හිත මෑත් කරලා තියාගෙන දැනගන්න ඕනේ. මෑත් කරාට බේරලා නැහැ. මෑත් කරලා තාම දැන් මේ යන මීටින් එකට තමයි ලැගින් බිහින් තමයි ඉස්සරහට අවිල්ල නැහැ. ඊට පස්සේ කල්පනා කරන්න පුළුවන්. මේ වගේ දෙයකට පෙළඹෙන්න හේතු ආසන්න හේතුව එක්ක මේ මීටින් එක කතා කරන මැටර් එකට තමයි කැමති නැහැ. ඇත්තට තමයි මේ පඩිය නිසා ප්‍රොමෝෂන් එක නිසා කරාට මගේ ප්‍රകൃතිය මේක නෙවෙයි. මේ කාරණා නිසා දක්වන කරේ ඉන්න කනට කකුලේ පා වෙලා ඔබිත් කුරුල බලන්න යන කතාව නෙමෙයි මෙතන හිට වෙන්නේ. කකුල බල බල ඉල්ලගේ පා වෙලා. ඒක තමයි හරි දේ. ඒකට තමයි ඉන්සන් මේට ආවේ. පිටිට නමුත් පැන්නේ. ආන්න ඒක දැනගන්න පුළුවන් නම් අපිට තේරෙනවා ඔක්කොම escapeism වලට වැටෙනවා. මේ කට්ටි බලින්න හදලා වැඩ. අපි මේක ස්මාර්ට් කරලා වෙන එක කරන්න කවුරු කිව්වත් මෙතන තියෙන්නේ වෙන දේ පිළිගන්න බෑ. ඒ වෙනුවට අපි පය බලවයට පිටිකරහය අපේක්ෂා කරනවා වගේ අරකින් මේකෙන් ඒක ෂේප් කරන්න හදනවා. ඒක වේලාවට සමාන සම්පූර්ණ වෙන්න පුළුවන් පිහිටවිල්ලක් මයිටි හිතේ නමුත් ඇති හැටි දකින්න නම් Taman දැනගන්න ඕනේ මේක වෙන්නම ඕනේ. ලේපිට දකින්න ඕනේ. මම මේ වැඩ කරන්නේ පශ්චාත්තාපිත ඉතිරි. ඒක තමයි මගේ අතුරු. ප්‍රමාව නෙවෙයි. ඒකයි බුදුදහමේ සඳහන් කරනවද ප්‍රමාව සංස්කාරික. මේ ඇතිවෙච්ච පශ්චාත්තාපය මගේ කියලා කියපිට සංස්කාරිකයි ඒක කෙලෙසට. ඒක කර්මයක් වඩපත් වෙනවා. අර කර්මයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ කොමිට්මන්ට් එක. මම මේකට ඇති කරගත්ත මනාප මනාපේ දැනගන්න පුළුවන් නම් ඒ ගේම පරාදයි ඒ චිත්තක්ෂණ. හැබැයි ඉදිරි ගමනකට ලොකු පිම්මක් පෙන්වනවා. ඉතින් ඒක ජීවිතේ පුළුවන් තරම් කල්ලාතු අවබෝධ කරලා තියෙනවා නම් ගා කල්යාට එකින් වැඩ ගන්න පුළුවන් කියන්නේ. එහෙම නැත්නම් විශේෂයෙන්ම නැදි වයසේ පෙන්නට පස්සේ උග දෙනකොට තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම පශ්චාත්තාපය විතරයි. එන්න ඒකයි ඒගොල්ලන්ට භාවනා කල්ලන්නේ නැත්තේ. මොකද මෙතික් කරපු හැම දෙයක් යන මම කලා කියන හැඟීම ඒගොල්ලෝ ගාව තියෙනවා. හැබැයි වෙලා තියෙන වෙච්ච දෙයක්. මම කරපු එක නෙවෙයි. නැත් අවදී හිටපු නැති නිසා සතිය නැති නිසා බුදුදම සංඝාශ්‍රය නැති නිසා මේ ඔක්කොම දාන්නේ මම කරගත්තා කියලා. ඊට පස්සේ බුදුම පශ්චාත්තාපයකට යනවා. නමුත් ඒ වෙලාවේ දුන්නත් යෝනිසමංස කාර්යයත් කෙනෙකුට නම් මේ ප්‍රශ්නේ පටන් ගන්නෙ මම මේකට අමනාපය පහල කරගත්ත දැනින් තමයි තෙන්නේ එනකන් චිත්ත වීර්ය පිරිසිදුයි. හරියට මේ ඇති වෙන තැනදී තේරුම් ගත්තොත් තාම අපිරිසිදු වුණත් ඒ අපිරිසුදු බව වෙච්ච එකකින් දැනගන්න බැරි නිසා වෙන්න තියෙන එකකින් බැරි කරගන්න බැරි නිසා වෙච්චීම උණුනේ දකින්න ඕන නිසා ඒ චිත්තක්ෂණය හරිම ඉලෙක්ට්‍රික් හරිම මේ උපරණ සුළු චිත්තක්ෂණයක් තියෙනවා මේ ඔක්කොගෙම ඊට පස්සේ නටන්නේ මම නෙවෙයි මගේ රූකඩේ මම කියලා හිතාගෙන ඉන්න සමාජයට පෙන්වන්න හදන එක මගේ ප්‍රකෘතිය මට දැනගන්න ඕන නම් මේ අනුන්ගේ නැත්නම් කොහෙදෝ යන කාරණාවකට පශ්චාත්තාප වෙලා මේ හිත පිට ගිහිල්ලා නැත්නම් මේක සතිය පිට ගිහිල්ලා කියලා කියන්නේ සතිය නම් ගන්න අමාරු වෙද හිත පිට ගියේ එක මගී කියාගත්ත එකේ දෝෂය මෙතන තියෙන්නේ මේක හරි අමාරුයි মালටි ටාස්කින් කරනකොට කරන්නේ මොකද අපිට මේ තරම් බේසුදුවක් නැහැ ඒ නිසා මේ භාවනා ජීවිතයේ මේ වගේ රිට්‍රීට් එකක ඉන්නකොට මේ අත්තරද්ද තමයි කමඨාන සුද්ධ වෙන්නේ හරියනකොට සුද්ධ කරන කමඨානක් නැහැ අත්තරද්දම හේලි කරන්නේ ඒ කියන්නේ මේ මේක ලස්සන බුදුහමස සඳහන් කරන්නේ තමන්ගේ තියෙන අවිද්‍යාව දැන ගැනීමට තමයි විද්‍යාව. කියන්නේ වෙන වෙන විද්‍යාවක් නැහැ. තමන්ගේ තියෙන අත්තර ටික. තමන්ගේ තියෙන අඩුපාඩුකම් ටික සබහවකට දාලා මම මෙච්චරම අවිද්‍යාව ජනකයි. මලක මෙච්චර පොළොමල කම්පැත්තවල තියෙන කියලා ඒක දන්නවනම් ඒ තරමට විද්‍යාව කරනවා. එනිසා අවිද්‍යාව උඩලු විද්‍යාව හිටලා තියෙනවා. අවිද්‍යාවට ප්‍රතිබහලව විද්‍යාව හිටලා තියෙනවා. සමම් මිච්චට මොඩයි කියලා දන්න මනුස්සයා බුදුන්ට විතරයි දෙවෙනි වෙන්නේ. දෙවෙනි පඬිතයා යාවේ. අපේ වෙලා තියෙන්නේ කොයි පඬිතයි කියලා හිතන්න. එහෙම නැත්නම් මේ දැනගත්ත මෝඩකම් පිළිබඳ පශ්චාත්තාපය. ඒකෝට ලහුන් දෙපා දෙකක් කරනවා. නිසා මේ වෙන වැරද්ද වැරද්ද වශයෙන් දැක ගන්න පුළුවන් නම් අච්චං අච්චේතෝ පස්සත කියන විදිහට ඉච්ඡා ආදී අතුපති විචක් මේ පිට වෙන ඇත්තේ නෑ. ඒ නිසා මේකම ආයෙ වෙන්නවිද. පිච්චි ගමන් බලන්න මේ රැස්තරයල වෙඩි එස්කේපිසම් බලන්නේ. පශ්චාත්තාප මනසකින් කියන එක දැන් පිළිගත්තනේ. ඒක එහෙම වෙන්න ඇති. වින්න වෙන්න වෙන්න වෙන්න එනවට නැත් පශ්චාත්තාප වෙන ගතිය කිරින් බාල වුණා වගේ. ඒ නැත්තම් ඇටි හැලෙන්නා වගේ. මේක දුර්ල වෙන්න පටන් ගන්නවා. කොහොමද මේක සිද්ධ වෙන්නේ? මට හැම වෙලාවෙම මතක තියාගෙන ඉන්න මම මේක මේ මගේ account එකට වැටෙන්නේ අනාපමනාව පහළ වෙන තැන. මම මේකට මනාපමනාව බහනකොට ඉන්න නම් මේක ලක්ෂ වාරයක් වෙන්න ඕනේ. දැක්කට නොදැක්කා වගේ, අහුනට නෑුණා වගේ, දැනුණට නොදන්නා වගේ, තීරණාට මොඩේක් වගේ, පුලමුණට මලමිණියක් වගේ ඉඳලා ඒ පශ්චාත්තාපේ හට ගන්න තනම ලක්තනම ලොක් කරන්න ඉගෙන ගත්තොත් හරියට නිකන් මේ වෙන තැනක රිමෝට් කන්ට්‍රෝල් එක තියවිලා අපිට මූඩ්ස් මාරු කරන්න පුළුවන්කම තිබිලා කවුරු හරි පොරේ ඉඳලා බොත්තම් තද කරනකොට අපිට කීන් කියනවා අපිට ආසාවල් තියෙන තත්ත්වක ඉඳලා රිමෝට් කන්ට්‍රෝල් එක දැන් වැඩ කරන්නේ නැතු වෙනවා. ඒකට මන්ට විතරයි මාව කන්ට්‍රෝල් කරන්න පුළුවන් කාටවත් බෑ. අනිත් වගේ තරහ වෙනකොට අමනාප වෙනකොටම දැනගන්න කිසඳ පිටේ ඉඳලා මොනිටර් කරන්න බෑ කාටවත්. එයාට අයිති වෙනවා එයාගේම මේ අධිකාරී ශක්තියක්. ඒ වශී භාවය කියලා කියනවා. ඒක අවශ්‍යයි ආධ්‍යාත්මික දියුණුවට පෞෂත්වයට අවශ්‍යයි. එනිසා මෙතන වැරද්ද තියෙන්නේ මේ කමා වීම හෝ වැඩිට ඇති නොවීම නිසා නෙවෙයි. ඒක මම කළා. කියන පදනමේ ඉගෙන පශ්චාත්තාපය අනේක දක්වන්න උත්සාහ ගන්න තමයි මම නම් දෙන උපදේශය. ශ්‍රී ස්වාමීන් වහන්සේගේ ඒකට සම්බන්ධතාවය පිටක් තතුනා නම් අපේ ඉඳා ජීවිතේ කරන කටයුතු සිහි වර්තනා කියන එක හුඟක්ම සිද්ධ වෙන එක දෙයක් තමයි වැඩක් කරගෙන යනකොට ඒ මුල ඉඳලා සිය පවත්වාගෙන යනකොට මම ටිකකදී ආයෙ ඒක පැනලා වෙන්නේ ඊළඟට ඒ වැඩේ මාරුලා වෙන වැඩකට මාරු වෙනකොට මේක මාරුණා කියන එක අහුවෙන්නේ මාරුලා ටිකක් වෙලා ගිහිනවා එහෙම ඒක හරියට මුලදීම මාරු වෙනකොට මෙතෙන්දිම අල්ලගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒක ඒ කියන්නේ පශ්චාත්තාපයක් නෑ. ඒක පරිණු බව දන්නවා. ඒක උත්සාහ කරනවා නිසා. ඒක එහෙම වෙන්නේ ඇයි ස්වාමීන් වහන්සේ? අර ටිකක් දුර යනකොට ඒක ඒකේ ඒකේ තියෙන ඒකේ තගුණාව නැතිවීමෙන් එහෙම නැත්තම් සතිය සංසාරේ අපි ඇබ්බැහි වැඩි හැම වෙලාවෙම අපි දේවල් තීන්දුව කරන්නේ අනු අපේ බලන දෘෂ්ටිකෝණ. Tamande කියන මේ මේ මෙෂර්මන්ට් එකක් නෑ. ඒකට කියන්නේ ප්‍රමාණකරණයක් නෑ. අපි අර කට්ටිය මෙහෙම බලයි මේ මීටින් කියන කට්ටිය මට මෙහෙම කියාවි කියලා අපි බලන්නේ හැම වෙලාවෙම මේ අනුන්ගේ දෘෂ්ටි කෝණයකින් Tamande කියලා ආධ්‍යාත්මිකක් නෑ. ඒ ඒ මේකට ප්‍රධාන හේතුව සිවිලයිසේෂන්. මේ සමාජශීලී වීමෙන් ඇති වෙලා තියෙන තත හීනමානක අපි ජීවත් වෙන්නේ. සීල සීලචාර වෙච්ච නැති මනුස්සයෙක් මෙහෙම ගන්නෑ. දෙක, ඒ බැහැය නිසා ඒ සංසාරගතක බොහොම යට ගිය බැහැයක්. අපිට පහුවෙලා හරි දැනගෙන පශ්චාත්තාප වෙන්නේ නැතුව නැවත නැවත මේකට මුහුණ දුන්නොත් පහ ඊට පහුවෙන්න වැරද්ද වෙනකොට එච්චරම පහුවෙන්නේ නැතුව අල්ලන්න පුළුවන් වෙන එක තමයි මේකේ සීලය. අච්චරම පහුවෙන්නේ නැහැ. ඊට පොට්ටකට කලින් මතක් කරගන්න. ආ දැන් දැන් තේරුම් ගන්න හීලින් පටන් අරගත්තා. මේ වැරද්ද වෙන්න දෙන්න ඕනේ එහෙම. වෙනම තමයි. වෙන්න වෙන්න වෙන්න වෙන්න වැරද්ද වෙලා වැරද්ද බව තේරුම් ගන්න ගන්න කාලය එන්නේ අඩු වෙනවට බුදුහාමුදුරු දෙල තියෙන වචනේ යොන්සුමස්කාර. ඒ තමයි යොන්සුමස්කාර. වැරදි නැති එක නෙවෙයි. වැරද්ද වෙනවා වැරදි යටිපහුව වෙන වැරදි ප්‍රමාණය. අතපහුව වෙන ප්‍රදේශය අඩු වෙනවා. ඒක කාටවත් පේන්නේ නැහැ මේ අසතිය උදිනවා. ඊළඟ යාට තේරෙනවා. අයිතල මොකද්ද වෙනසක් යනවා. හැබැයි ගෙදරින් මිනිස්සු දිගටම බයි. යාළුවෝ දිගටම මහා ලොකුවට මහා භාවනාකාරය බලපන් ජීවිත වැරද්ද කරන අතත් කෙරුව ඔල්ල මොලේ මොට්ටලය කියලා වයින්. යටින් ඇතුලෙන් ගිවිස් කිලි කොලොක් කොලොක් කොලොක් කොලොක් කාලා ඉනාවක් යනවා. බුදුන් හිටියනම් මේක පිළිගන්න. ආර්යනාථයනමක් හිටියනම් මේ අපහාසු වතුර හරහා ඉහළට එන්න යෝගාවලියට මේ සාමාන්‍ය මිනිස්සු කිනාවේ. ඒ මනුස්සයා යටි නරද්ද වෙනවා. මේ මනස ළඟ පොඩි මෙෂර්මන්ට් එකක් තියෙනවා. බල කොච්චර හිනවනම් ඊයේ තරම් යටි පහු වෙන්නේ නැහැ. ටිපුලා කලින් අල්ලත හැකි. අම කැමැති බින්දුවෙන් අල්ලන්න බෑ. එතකොට තේනවා මේ ජීවිතේ ජීවත් කරන මොකද්ද රිෆයින්මන්ට් එකක්. රද්දක් කරද්දක් පාස පුංචි පුංචි රිෆයින්මන්ට් එකක් කරනවා. ඒකට බුදුහාමුදුරුවෝ ඈත ඉඳලා ආශිර්වාද කරනවා. මගේ දුවක්, මගේ පුතෙක් ෆයිට් එකක් දෙනවා. කාටවත් තේරෙන්නේ නැතු. ඒ කියලා තියෙනවා ඒක පැනපු කෙනෙකුට තමයි ඒක තේරෙන්නේ. අනිත් කෙනා හිතන්නේ මේක කොච්චරද සිල් ගන්න. කොච්චරද භාවනා කරන. අනුන්ටත් බෑ. මේ ඊය කරපු වැඩේ අදක් කරලා දී. කොට ගන්න බෑ. ඒකට සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. විද්‍යානේව විජානಂತಿ විත්‍රච්ඡන පරිශ්‍රම. නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුං ප්‍රසව වේදනං කියලා. විද්‍යා විද්‍යාර්ථීන් ප්‍රමණක් ඒකට මහන්සි වෙන කෙනා ගන්න මහන්සිය තේරෙනවා. මොකද යා ඒකට ගියක කරලා තියෙන නිසා. විද්‍යානයේ විචානන්ති විත්තජන පරිශ්‍රමකේ විද්‍යාව ලබා ගැනීමට නන්දින ශිෂ්‍යයාගේ වෙහෙස දන්නේ ඒ මට්ටම පැනපගෙන විතරයි. නිදර්ශනයකට දෙනවා ප්‍රසූත වේදනාවක් දන්නේ වදපු ගැණි විතරයි. අඳ ගැණි වල කාටවත් ඒක දැනගන්න හම්බෙන්නේ නැහැ. ඒක කියනකොට නම් තේරෙනවා. සංස්කෘත සෝවල තියෙන එක හොඳට කන කලින් විදර්ශනයක් දෙනවා. ඒකෝට අර කියන එක තේරෙනවා. ඒ නිසා භාවනා කරපු කෙනෙක් තව භාවනා කරන කෙනෙක් කියන වැරදිද කවදාක දොස් කියන්නේ නැහැ. පුදුම විදියට ඒක තේරුම් ගන්න ආදිනවා මේ මනස හැදෙන්නේ නෑ. භාවනා නොකරු මේකට ඒ කරන්න බෑ. යා දන්නේ යා මේ මේ දෘෂ්ටි කෝණේ නෑ. ඉතින් ඒ නිසා කියනවා පුළුවන් තරම් පිළිගුසන් තියෙන කාලේ කිව්වේ වැඩ කරන පිරිසක් එක්ක ඉන්න දුන්නත් ඇති. මේ පිස්සු කෙලින ලෝකයේ මේ කාමයටම පයින් ලෝකයේ භාවනා කරන පිරිසක් එක්ක ඉඳලා බැනුම් යවුවා තමයි. එවනේ ඒගොල්ලෝ බලන්නේ ප්‍රශ්නේ තියා සාධනීය පැත්තේ මිසක් අවුරුදු පහක් කරන්නේ. තෝ දෝස දෝසාරෝපණය කරන්නේ නෙවෙයි. අනේ ඉතින් මාත් උන් කෑවනේ. මාත් ඒ පරිප්පු කෑවනේ කියලා මට හොඳට මතක් වෙනවා. තව කෙනෙක් මහන්සි වෙනකොට ඉතින් එයාට පුළුවන් තරම් පේන්නේ නැති වෙන්න උදව් කරනවා. පවන්සලන පේන්න කරන්න යනවා නැහැ මොකද පේන්න කියලා වැරද්දට වුණාම අනුකම්පා කරනවා කියලා නෙපේ මේ වැරද්දට නිකන් අනුකම්පා කරනවා මේක වරදින්න වරදින්න යාගේ මොකද්ද ඇතුළත සුද්ධියක් ඇති වෙනවා ඒක නිසා ඒ ඒ සත්පුරුෂ ලෝකය පිපෙන මල්ගොමුවක් වගේ ඉරපායන් වල පිපෙන මල්ගොමුවක් වගේ හැම කෙනාම තව කෙනෙක් පිළිවඳව මවුනුවණින් බලන්නේ විතරම බලන්නේ දරුව දිහාම බලනවා වගේ අසත්පුරුෂයන් එක්ක ජීවත් වෙනකොට යුචිප වැරදගෙන කිස් කරගෙන ජීවත් වෙන අය වැදුනොත් වහක් තමයි. කිව්වොත් බොරුවක් තමයි. ඉතින් එහෙම මිසක් ඉන්නට වැඩිය සත්පුරුෂයන් අතර ඉඳීම පවා. ඒකට ලොකු ආදාරයක් මේක හැමදාම නෑ. ඒක තියෙන්නේ බුද්ධෝත්පාද කාලෙක විතරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි සිත අරමුණට මුහුණට මුහුණ පවතින අවස්ථාව තවදුරටත් විස්තර කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දෙලවන් සරණයි. ඒත් මම ඉල්ලනවා මේ දැන්න තමන් කරනකොට අත්දැකීම මට පොඩ්ඩක් හරි මගේ මේ පැහැෙන වතුර හැලියට හාල් මිටක් දාපන් කියලා මම කියන්නේ. අනුන්ගේ වතෙත් අම්බෙන්න දෙන්න මට ඒක කැමති නැහැ. කැමතිද මේ කියන එක නම් මේ මගෙන් ඉල්ලනවට වැඩිය දැන් මේ කරපු භාවනාදී තමන්ගේ හිත කොතන තියෙන කියලා කිව්වොත් මට හිතෙනවා තවත් මගේ ඇතුළේ හාල් මිටක් දාන්න. නැත්තම් ආඩියක් දෙන ගඳැලි වගේ ඔය පැයියන් කියලා මාත් මගේ මිස දාන්නේ. කම්දේට ඉතිවත්තර කියන්නේ එහෙම නැත්තම් මේ නඩුව විසි කරනවා කියන ඉගාපස්. නඩුව ගන්න අද කල්ලා. ඔය මම ඉල්ල හිතෙනවා මේ විහි කරන නඩු තියෙන කට්ටිය ආයෙ කොලයක් කරන ආයෙ ලියන්නේ. ඇත්ත මම කිව්වා මම පිළිගන්නවා. තමන් භාවනා කරපු නිසා තමන්ගේ අත්දැකීම් ලියන්නේ නැතුව උසාවියට වටනකමක් ඉන්නේ. ඒ නිසා තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කළොත් මම සාදරයි. ස්වාමින් වහන්ස අද උදේ පරයන්කේ හොඳින් කෙරණු බැවින් වාර්තා කිරීමට සිටිනු. මම ආස්වාස ප්‍රශ්වාස බලන අයෙක්මි. පරයන්කේ ආරම්භයේදී ආස්වාස සහ ප්‍රශ්වාස ගොරෝසුව පැවති අතර අරමුණෙහි සිත පහසුවෙන් පැවැත්විය. විටක ආස්වාස ගොරෝසු අතර ප්‍රශ්වාස ගොරෝසු සහ දීර්ඝ කෙටි ආදී වශයෙන් විය. මෙලෙස ටික වේලාවක් කිරීමේදී හුස්ම ක්‍රමයෙන් සියුම් වේ. විටක හුස්ම ක්‍රමයෙන් කෙටි වී ටික වේලාවක් තිබීදී හුස්ම නොදැනුණු අතර ඒ දැක ගැනීමට නොහැකි වී දැන ගැනීමට නොහැකි වී. නමුත් හුස්ම ගෙවි බොහෝ වේලාවකට පසු ඒ බව එම පරයන්කේ අවසන් වන විට වැටහුණා. හුස්ම නොදැනෙන අවස්ථාව තුළ සිත පවත්වාගෙන යාමට උත්සාහ කළෙමි. ඔබ වහන්සේ ඊයේ දින පැවසූ පරිදි හුස්ම සමවීම නැතහොත් ආශ්වාස ප්‍රශ්වාස අතර වෙනස නොදැනීම එක ගොරෝසු මට්ටම සිට ක්‍රමයෙන් ගෙවි ගොස් යන ස්වභාවයක්ද දෙක නැතහොත් ආශ්වාස ප්‍රශ්වාස ගෙවීම පර්යංකයේ පටන්ගත් සැනින් සිදුවන්නක්ද කරුණාවෙන් පහදා දෙන්න මෙන් අයදිමි ඒක ඇත්තටම අන්තිම ප්‍රශ්නේ භාවනා කරන කෙනා තමන් විසින්ම සපයා ගන්න ඕනේ අල්ලපු දෙක මනුස්සයන් හෝ පොතෙන් හෝ ගුරුවරයෙක් කරගත්තට වැඩක් නැහැ. ඒ දෙකම වෙන්න පුළුවන්. કોઈ පටන් ගන්නකොට කලඹිච්ච මනසකින් පටන් ගත්තා නම් ඒක දැන්පත් මනස ගන්නට ටික වෙලාවක් යනවා. ඒත් භාවනා මධ්‍යස්ථානක මේ වගේ නිවාදකෝ ඉන්නකොට අපිටම භාවනා මානසිකාරයේ මනින්නේ මූඩ් එකේ නින්නේ. එතකොට සමහර ඉඳගත්ත ගමන් හරියන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් දෙල්ලම් කරගෙන ඉන්න ඒ කෙලිලොල් හිතක් තියෙන බබෙක් නිදි කරවන්න ගියොත් ඊට ගොඩාක් නැලවිලි කවි කිය කියා. කකුල් දෙකේ තියාගෙන එලිපත් ඉඳගෙන නලවලා තමයි පුන්න ගන්න වෙන්නේ මොකද යගේ හිත ඇවිස්සෙන් සමහර. නමුත් නිින්ද ගිය බබා ආයේ නිින්දෙන් අවදි වුණොත් එහෙම කොටට දෙකක් තක්කනකොට ආයෙත් වැඩි. ඒ මොකද අර ඉන්නේ නිදි මූඩ් එකේ. එතකොට වැඩි වෙලා නැලවිලි කමක් ගන්න ඕනේ නැහැ. ඒ වගේ මූඩ් එකේ හැටි ඒක මේ භාවනා පොත්වල කියන දේවල් නෙවෙයි. අත්දැකීමෙන් ලබන එකක්. ඒ නිසා මේක අත්දැකීම් අධිකමත් බාහිරින් මේවට උත්තර ලැබෙයි කියලා තියෙන මෝඩකම දෙක සම්මිශ්‍රණයක් මෙතන තියෙනවා. ඒක යන පාර හරි කරගෙන කරගෙන යන්න අපිට වෙලා ගිහිල්ලා හෝ ඉක්මනින් හෝ යන්න ඕන කරන්න පුළුවන් තරම් මේ සංසිඳිච්ච තත්ත්වයට මොකද දැන් කෙලස් අඩු නිසා. එතින් ආවට පස්සේ ඒකට අවදි වීම දෙවෙනි පාඩම්පත්. ඒ නිසා අපි ඉස්සලම කරන්න ඕනේ මේ ඒ තියෙන தත්ත්වය අනුග්‍රහ කරලා පුළුවන් තරම් ඒ කෙලෙස් අඩු සත්‍යයට අරමුණ සිව් කරන තත්ත්වයට යන්න පුළුවන් නම් අපේ මේ පරියන්කය සාර්ථක පරියන්කයක් වෙනවා. ඊට පස්සේ පුළුවන් අපිට ඒකට අවදි වීම පිළිබඳව ඒකත් ඒ කරන්න දෙයක් නෑ වැඩි කල ඇසුරු කිරීමෙන් සිද්ධ වෙන දෙයක්. අපිට ඒකට පාඩම් පන්තියට ලෑස්ති වෙන්න පුළුවන්. ප්‍රශ්නේ කොහොමද? දැන් ඊට පස්සේ සමාප්තයි කියන අපි පැයකට පොඩ්ඩක් වැඩි වෙලා කාලය අරගෙන තියෙනවා. විචිකරු ප්‍රශ්න වලට උත්තර දෙන්න කැමති නම් මම නැවතත් ඉල්ලයි. දැන් මේ වැඩමුළු කරගෙන යනකොට මට මේ අපේ සහෝදර භාවනා යෝගීන්ගෙන් ලොකු සහනයක් ලැබෙනවා උදව් ලැබෙනවා. සමහර අවස්ථාවලදී මේ අවස්ථාවේදී වීමට පිටවත් වෙන අවස්ථාවලදී ලැබුණා දැකීම තමයි සමහර යෝගීන් ඇවිල්ලා උදව් කරනවාට ඒගොල්ලෝ ඒක නිකන් කරන්නේ ඔබ්ලිගේෂන් එකක් හැටියට මිසක් තමන්ගේ හද තුළ නියදානයක් වශයෙන් නෙවෙයි. දැන් ගෝයක සෙන්ටර් ගේම් සම්හන්සේ ඒ වගේ සේවයක් කරන එක හරිය ගේමක් කියන හුඟක් වෙලාවට අපේ අපේ නැත්තම් ඒ වගේ ඇගීමක් කෙරෙන්නේ නැහැ දැන් අද සාකච්ඡාවක් ඇති වුණා වැඩ කරන අතරතුරේ වැඩ කරන දෙන අතර ඒගොල්ලෝ කොයිතරම් සතුටු දෙයක් වැඩි වෙන කොච්චර අත්දැකීමක් ලැබුවද දෙකින් කියලා ස්වාමීන් වහන්සේ ඉතින් යාර selflessly ඉදිරිපත්න එක ගැන මේ පැහැදිලිමක් පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන් නම් ඒකේ වැදගත්කම අපේ විපස්සනාට ඒක සම්බන්ධයි නේද ලොකු උදව්වක් ඒක ඇත්තටම ඒක මේ දැනට ඔය ස්නායු සම්බන්ධව එහෙම නැත්නම් මේ හැසිරීම සම්බන්ධව කරන පරිශන වලදී ඒගොල්ල කියනවා මේ වගේ වැඩක් තියෙනවා අපි පැත්තකින් පිනක් කරගන්න පුළුවන් සමහර විකට පිළිමිනවා සමහර පෙළඹෙන්නේ නැහැ. ඒ විදිහට මේ අපි අපි පැත්තෙන් පින කියලා කියමුකෝ. ඒ වගේ නොමිලි කරගන්න අවස්ථාව හම්බෙච්චාම ඒක සැදී පැහැදී සිට කරගන්න පිළිසක් ඉන්නවා. ඒගොල්ලන්ට දිලිගැන්වීමක් අවශ්‍ය කරන්නේ නැහැ. යා සංසාරේ මෝරච්ච කෙනෙක් කරන්නේ. තව කෙනෙක් කරන්නේ යාට හිතෙන්නේ මේක මේ මම මෙතන විවේක ගන්න. මම ඕන ගන්න ඉවරදී මම ඔබට වැඩ කරන්නේ. හිතෙන්ද ඒ හිතන හිතවිලි දෙකේ මේතන ඉන්න එකනේ මේ ගොඩට දාන්න කුමක් කළ යුතුද කියලා කියන්නේ. ඒක ඥානගත දෙයක්ද සංසාරයෙන් ගినాපු දෙයක්ද? එනත්ත මැනේජ්මන්ට් ට්‍රේනින් වලින් පුහුණු පුහුණු කරන්න පුළුවන් දෙයක්ද කියන එක තාම කිසිම පරිශීලනයකින් ඔප්පු කරලා නැහැ. ඒ නිසා අපිට කියන සාකච්ඡා කිරීම හැම වෙලාවෙම දිලි ගන්න සුළුසා සාකච්ඡා උනන්දු කළ යුතුයි. ඒක නම් පිළි කරලා කියන්න ඕනේ. මේ මේ අපි මං දහනක් වශයෙන් කියන්නේ ඉස්කෝලේ ටීචර්ස්ලට ආණ්ඩුවේ පඩි දෙනවනේ. ඒ මිනිස්සු පුදුමාකාර මේ අම්මට තාත්තට කරන්න බැරි වැඩක් නෙවෙයි පොඩි දරුවා පන්ති පාවරවල තියලා විශක්තිය ඉගෙනගෙන යන එක. ඒක දහම් පාසල් ගුරුවරු බලන්න පඩි ගෙවන්න නැතුවනේ කරන්නේ. මේ දෙක අතර බලනකොට ඒ ධර්ම දහම් පාසල් වලින් කරන වැඩ පිළිවෙලෙන් නැත්නම් ඒ කරන සේවාවයි මේක කල්පනා කරනකොට මම දකිනවා මම දන්නේ මම කොච්චර හරිද කියලා. පන්ති කාමරේක උගන්වලා දෙන ටීචර් කෙනෙකුට වඩා දහම් පාසලේදී බයලජ්ජා දෙක ඉබේම ඇඟට කැවෙනවනේ ළමයට. පන්ති කාමරේ ඒක ටීචර් දන්නෙත් නෑ ළමයා දන්නෙත් නෑ බයලජ්ජා දෙක අයින් කරලා තමයි පන්තිට ගන්න. නැත්තම් විෂය අල්ලන්නේ. වැඩි තියෙන විෂයන්ගේ තියෙන ප්‍රධානම දේ තමයි ලැජ්ජා බය දෙක කියන්නේ. අද තියෙන විද්‍යාවෙන් ළමයා ඉස්සම කරාඹලා තමයි ගන්න ඇතුළට. මේක දන්නේ කාටවත් තේරෙන්නේ අන්තිමට දරුවට ශිෂ්‍යයාට ගුරුවරයා ගුරුවරට ශිෂ්‍යයා ගෞරවයක් නැහැ විශේෂ ගෞරවයක් නැහැ පාස්සිච්ච කදී. තාම පාසල ලෝක නැහැ. ඉතින් මම දකිනවා ඊට හා සමාන ස්කවුට් ස්කවුටින් මේ බාලදක්ෂ ව්‍යාපාරේ ওই දින විතරයි 100% වොලන්ටියරි. අනිත්‍යයි වොලන්ටියර් ගන්නට හල්ලි දෙනවා, අරලා දෙනවා, බෝනස් දෙනවා. මේ හැම එකකින්ම අරගෙන දෙන සෞන්දර්යය තියෙනවා. නමුත් පන්සල් වල තියෙන පිළිවෙල අධ්‍යාපනය 100 100ක්ම නොවිලි තිබ්බේ. දැන් අධ්‍යාපන පිළිවෙල වලට දන්නේ. ජීව ගමන් අරක ගුරුකුල වාදයක් හැදෙනවා, ටයිම් ටේබල් එකක් හැදෙනවා. ඒ අර දැනුම ලැබීම වැඩි වෙනවා. නමුත් අර අර අම්මගේ තනින් කිරිපුණාද, ලක්ස්ප්‍රේ එකක් පුණාද කියන එක දෙකක් නේ. අම්මා දරුවා වඩාගෙන කියලා දෙන එකයි, ගොන් කිරි ටිකක් ගෙනලා දී කරලා දෙන එකයි. ඒ වගේ එකක් මේ දෙක අතර මේ පෙන්නලා දෙන්නට පස්සේ පෙන්නලා දෙන දේ කරන කොහොමද කරන මිනිහත් ඒ මිනිහ පෙන්නලා දෙනකොට සතුටු. අර දෙවිදි කරන වෙන්නේ නැහැ කියන එක තමයි කාරණාව තියෙන්නේ. ඒ නිසා මෙතන ආදර්ශය උතුම් අවවාදයට වැඩි. ඒක කරන අය කාට අහුවක් කරන්න ඉලි කරන්නේ නෙමෙයි. ඒක ඊටාම සතුටින් කරන්න ඕනේ. හැබැයි මට පේන විදිහට ඒ විදිහට ඒ කරන නොමිලේ කරන සේවාව විතරයි අපිට පෞරුෂත්වය වඩන්නේ. අනිත් හැම එකක්ම අපේ පෞරුෂත්වයමයි. ඊට පස්සේ උිතපු ඉන්දියක් නෑ උඩ ආධ්‍යාත්මික පිටකොන්දක් නෑ. උඩ ගල්ලීතුයි. නැවතර නොමිනේ කරන් ටික ඒ සම්මා අපිට කරපු දෙයි. එතන ඉදහම් පාසල් ගුරුවරත් උගන්වපු දෙයි. එතන ගාම බාලදක්ෂ ව්‍යාකරණ උගන්වන දෙයි. එතන මේ භාවනා පන්තිල් පවත්ලා මේ නොමිනේ දෙනකොට තියෙන එකේ තියෙන ඒ ගතිය මොනම විදියකින් ප්‍රමාණ කරන්න කිව්වොත් කරන්න බෑ. ඒ නිසා හැබැයි බුදුචානන්සේගේ ක්‍රමයේ මේකට ඒ දෙයට හරිකරන එකට ස්තුති කිරීම හරහා නොමිලේ නැතන නිසද්ද බණක් කියන අනිකයට උදාහරණයක් වෙනවා අගේ කරන්නේ මෙන්න මේ විදිහට තමන් අවස්ථාව හම්බුනට පස්සේ ක්ෂණ සම්පත්තිය පැහැර නොහැර වැඩ කරන එක උනන්දු කරන එයාට ස්තුති කරනවා කවදාකවත් අර නැති දෙන නොකරන එකට දොස් කියන්නේ ඒකත් එක ඉක්ලිබ්‍රියම් එකක් ඒකත් එක සමතුලිතතාවය මේ කතාවක් කියන ධර්මපදයේ බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලේ මේ එක වීදියේක වෙනද වීදියේක හිට මිනිසෙකුට ඇහුණලු ගොඩාක් ඒ සම්බන්ධ කරගෙන දානයක් දෙන එක තනියම දෙනවට වැඩිය හොඳයි කියලා යාට එතුණු අපි වෙනද වීදියේ ඉන්න ඔක්කොම වෙනද එකතු වෙලා මේ දවසක දානයක් දෙන්න කියලා. ඒ කියුන්ට ඒක ඔක්කොම කැමතිලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ සම්පූර්ණ තිබ්බ දාසේ ඒගොල්ලෝ නියෝජනය කරගත්තලු අපි අපි ගෙවල් වලට ගිහිල්ලා අපි ධම්මිතේ මේකක් තීන්දුව කරයි කියලා කියමු. ඒකට පවුලින් ඔක්කොම කැමති. ඊට පස්සේ විශාල සෙල්ලක් එකතු වෙලා ගිහිල්ලා දාන කාර්යසර බුදුජානකතු කුසද දානි දුන්නා පස්සේ අර සංවිධානය කරපු මනුස්සයෙක් හිතනලු එක්කෝ අපි උදේ ඉඳලා හන්දනකම් බක්කී සල්ලි ගණන් කරගෙන ඉන්න මිසක මෙහෙම දෙයක් කරන්නේ නැහැ. අපි මිනිසුන්ට වෙලාවකුත් නැහැ. අද බලපන් ඔක්කොම ලැබිලා අතිපයි උදව් කරලා ලස්සන දාණය යනවා. ඊට හිතනලු මේ මේ දහන දැන් දුන්න 12ට ගෙදර ගියා. ඊට පස්සේ ආයෙ පටන් ගන්නවානේ ඔය ගෙදර වල වැඩ. එමුනේ අපි අද මේ මේ දැන් බණ කියන එක නතර කරලා අද මුළු රැයම බණ කියන්න ආරාධනා කරමු අපි ඔක්කොම රැයදල බණහමු කියලා. දැන් මේ ඔක්කොම ඉන්නේ හොඳ ජොලි කුටි මොඩි නිසා. විමර්ශ කියලා අනාස් කරමු ගම සංවිධායක මණ්ඩලයක් කැමති නඩු ඔක්කොමලා කැමති. කැමති ලාභ දයනාතර කියලා කිව්වල අවසරයි සාපි මේ වෙලදී ව්‍යාපාරේ මේ වැඩක් ආවා. අපිට හිතෙනවා වහන්සේලාත් එක්ක මේ දවස් ගත කරුවොත් හොඳයි කියලා. අපිට තුන්නමක් දෙන්න. තුන්න රාත්‍රී පුරා පණ කියන. අහිඳර 10 වෙනකන් එක්ක නැහැ. 10 ලා 2 වෙනකන් එක්ක නැහැ. 2 ලා 10 වෙනකන් එක්ක නැහැ. බණ වාර තුනයි. ඉතින් එන්දාවේ 6 ලා 10 වෙනකන් බණ වාරෙට මේ බණ මඩුවක් පිළිලා ජේසෝනරන් ගස්කල් ගානේ සෙන්නේ. ඉතින් ඒ සංඝයාතර ගිල බණ පිටට කවල බණ 10 වෙනකොට කාමයට බර කට්ටිය ළඟ ඉන්න කට්ටිය වල මෙහෙමයි. ආවියුක නිසා හිටියේ මට අහවල එනවයි කියලා තුන තාවල් ගම්ජිනියෝ තියෙනවා. ඕගොල්ලෝ බලහන් අපි යනවා කියලා ළඟ ඉන්න පුතු පුතු ගාලා කට්ටිය ගියා. කාමයට ආසාවල් වැඩි කට්ටිය ගියා. ගියාට පස්සේ දැන් උන කට්ටියට භවනා ශාලාව ඉඩ. ධර්ම ශාලාව. එසේ දැන් ද්වේෂ කට්ටිය ඉන්නවනේ. උන්ට මධ්‍යම යාන යනකොට නැට්ට තනලා මම බින් කරන්න ගියාම බැඳගෙන කරනවා දැන් බලපන් මේකට හැදලා ඊයේ රැත්ති වෙනවා දැන් අදත් ඉල්ලි වල දැන් හෙටත් මේ කරන්න රම්මුඩ වෙයි හම්බ වෙච්චා වැසිදි ඔය කකා යනවා උඹ උඩ මගලක් කරගන්න කියලා පැදුරට නොකිය ගියා පාන්දර දෙක වෙනකොට ටෝච් එකකින් ගේන්න බැරි කට්ටිය ඉන්නවා වයසක යන්න විදියක් නැහැ උන්ට කියන්න දෙයක් නෑ පිටිපස්ස ගිහලා මුතිය ගත්තා භාවනා ශාලාවේ අර ආර්ධන කරපු එකනයි සංවිධායක මණ්ඩලයේ තුන් හතර දෙනෙක් ඉස්සරහා ඉඳගෙන මුළු තුන්යාමේම මෙමෙ ඉඳිවන්නේ ඉතකට බණා. සංඝයාට දැන් මේ පේනවා මේ. රාගය තියෙන කට්ටිය මේ වෙලාවේ හැරෙනවා, ද්වේෂය තියෙන කට්ටිය මේ වෙලාවේ හැරෙනවා, මෝහය තියෙන කට්ටිය මේ වෙලාවේ හැරෙනවා. අවුෙන්දා වෙන පාතින් පස්සේ ඒ භවණ ශාලාවෙම සංඝයාට කියලා කතා කරගෙන ඉන්නකොට බුදුජානනාංශයේ වටිනවා. අල්බානා මේ බුද්ධ ධර්මයේ ඉතින් ඔක්කොල වැඳලා කරනවා දන්නවා මං එන්නේ ඉතලා උඹලා මොනවා ඒ කතාවක්ද කරගෙන හිටියේ. මගේ පැමිණීම නිසා මොවෙනි කතාවත් අඩාල වුණේ කියලා. ඉතින් ඒක සංඝයා වහන්සේනමක් කියන සාංශාවෙන් මේ ඡන්දේ ගැනවත් ශ්‍රී ලංකා UNP දිනු එක වගේ කතා කරන්නේ ඊයේ මෙතන වෙච්ච එකක් කතා කරනවා. මොකද්ද මේ නෑ නෑ මේ නෑ නෑ. එසල බුදුජානනාංශයේ මේ දේශනා කරනවා ගාතපද දෙකක්. අප්පකාතේ මනුස්සේසු තේජනා පාරගාමිනෝ අතයන් විතරවදා තිරමේවාන ධාවති යේචකෝ ධම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුපස්සීනෝ තේජකෝ තේජ ධම්මාන ධම්මපස්සීනෝ තේජනා පාරමිසanti අච්චු දෙයන් සුදුතර මහන් මේ සංසාරේ ඉතාමත්ම සුළු විශයක් අංගෙන් නිකුත් වෙන්නේ අප්පකාතේ මනුස්සේසු තේජනා පාරගාමිනෝ අතයන් විතරවදා අනික් නමුත් ඉතුරු ටික අර බඹට බහැවු කට්ටිය අමාරුවෙන් දඹිල ගහ වතුර පීනනකොට ගොට ඉඳගෙන දඹි ගහනවලු ඒගොල්ලත් කියනලු ඔහොම නෙවෙයි පීනන්නේ මෙහෙමයි කියලා. ඒකට තමයි ගොඩ. ගොට ඉඳගෙන පීනනලු ඒගොල්ලෝ. ඉතාලි විතර වජා තිරණීමාන දහති. විතර ඉඳගෙන අර වතුර පීනන කට්ටිය අනුධාවනය කරනවා. ඒ තමයි සංසාරේ. ඒත් තමයි අදත් මේ හැම සාසනයක්ම ඕනේ. තීචකෝ සම්මදක්ඛාතේ ධම්මේ ධම්මානුපස්සින යම් කිසි කෙනෙකුට මේ මනාකට දක්වන ධර්මයේ හරියටම තේරුනොත් ඒගොල්ලෝ මේ මේ පැත්ත දන ගන්න කට්ටිය දිහා බලන්නේ නැහැ. ඒගොල්ලෝ මේ Taman තරහින වතුර වැල කපාගෙන කොහොම හරි කොට යන්න හදනවයි කියලා ඒ පිළිසටයි මම මේ බණ කියන්නේ කියන මිසක් බුදුනාචාර රෑ 10ට ගිය කටියට දොස් කියන්නේ නැහැ. දෙකට ගිය කටියට දොස් කියන්නේ මහන්තර නම් බුදියෝත් කටිය දොස් කියන්නේ නැහැ. හරියට වැඩ කරන හතර දිනවල සුචි කරන විතරයි කරන්නේ. මේක බුදුරජාණන්සේ කියුණේ ඇඩ්වර්ටයිස්මන්ට් වල උත්තම ක්‍රමය. කාටවත් දොස් කියවිලක් නැහැ. මොකද මේ කට්ටිය නටනකොට ක්‍රීම් එක මොකටවත් සැලෙන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි ඒගොල්ලන්ට අසීමිතව ස්තුති කරනවා. ස්තුති කරනෝනේ ඒගොල්ලෝ විතරයි සංසාරයෙන් පොඩි වෙන්නේ. ඒක අපි සාකච්ඡා කරාට කිසිම දවසක කිසිම විදියකට ඒකට උදාසීනකම දක්වන හෝ එතනට දොස් කියන කෙනාට දොස් කියන්නේ යන්නවා. එතකොට අපි බල්ලෙක් අපන්න ගාවට බල්ල හපා ගන්න යන්නේ නැහැ අපි. අපි පොල්ලකින් ගහන්නේ. ඒ මේ ක්‍රමයේ අද දන්නේ නැති නිසා අපි ගොඩක් කාලේ වැරදි කරන ඇතික එන්කවුන්ටර් කරනවා. ආදානත් ඒවා. හරියට කන්නේ කරන කතා කරන්නේ කියන්නේ මේක හරි අමාරුයි. ඔබට තේරෙනවනේ මේක අඟ දිග පිළින අමාරුයි කියලා අර සෙනඟ ඉස්සරහා යාට ස්තුති කරනකොට ගමනියන්නේ හිතන්න එපා මේ තමන්ගේ මට්ටමේ අනුන් මනින්න එපා. ඒක හරි අමාරු දැනකට වෙනවා. මේ තියෙන එක තියෙද්දිත් අපි මේ කරමු. එච්චරයි කියන්නේ. කවුරු මොන මැටි මතාන්තර තිබුණා. අපි මේ වැඩේ කරනවා. උදව් කරන එක නෑ ඒ වෙලාවට ඇවිල්ලා නිකන් හටියට දීපංකර වාද මුලේ වැටෙන්නේ මගේ කම්දොඩි යන ස්වාමීන් වහන්සේ මණ්ඩේ කකුල් දෙකේ සිරිපත්තුවේ මට ගා ගන්න එපයි කියන. අන්න එහෙම පිළිසින්නවා. ඒගොල්ලෝ අපි හිතනට වැඩි සමාජයේ කියන එකයි මගේ දවසින් දවස අත්දැකීම. يعني මේව දිහා බලලා මේ වගේ දෙයකට උදව් කරන පිරිස ක්‍රමයෙන් වැඩි වෙනවා. තමයි සත්පුරුෂ වෙන්නේ. තමන් මේ ආධ්‍යාත්මික ගමනේ ගැඹුරට යන්න යන්න අපි හිතපු කෙනෙක් නෙවෙයි අපිට උදව් කරන්නේ. ඒ වගේම හිතපු ප්‍රමාණයට නෙවෙයි උදව් කරන්නේ. හිතපු වෙලාවට නෙවෙයි උදව් කරන්නේ. මේ උදව් වෙන එක ධර්ම නියාමයක්. ඒක මේ ලෝකේ තියෙන මේ න්‍යාය ධර්මයක්. අපි ඒකට සාක්ෂි දෙනවා විතරයි. අර නොදෙන කට්ටියකින් තමයි අර කරන කට්ටියගේ ಗುಣ කැපිපේ. දේශා ඔය දොලිය හැමතැනම තියෙන දොලියක් වගේ. ඒ හරිය ලස්සනයි මේ අන්‍යාගමික පිරිසක් අතට ගියා. පොඩි ළමයි පිරිසක් අතට ගියා මේ මිනිස්සු ෆ්‍රෙෂ්ලි. ඒගොල්ලෝගේ ඒ ප්‍රොපෝෂන් එකමයි තියෙන්නේ. සමහරව ඇවිල්ලා අය මොකද මේ Tamange සහෝදරයෙකුට වැඩිය. ඔයලා බලලා අතට පයට ඔක්කොම කරලා ගිහලා කියන්නේ නැතුව යනවද තව සමහර චින්නයිල ගතු කියලා කියලා නම්මනම් කියලා වැඩේ කරනවා. සමහර ගතු කියලා කියනකොට මොකක්වත් කරන්නේ. අනේ ඒගොල්ලෝ තමයි කර්මස්ථානාචාරී කියන්නේ. ඒ ඒ ඒ කර්මස්ථාන සුද්ධ කරගන්න බැරි නම් මේ ගමන යන්න බෑ. මම දැන් කොච්චර කල් පරිපෝ කරනවද? ඒ හැමදාම හොඳ පැත්තට දුවන්නේ. එන්න එන්න එන්න අපි ජාම වේර ගන්න හැටි තේරුම් ගන්නවා. ඒකට බුදුහාමුදුරන්ගේ රැස් වී දෙනවා නිතරම රැස් වී දෙනවා හැම ක්‍රියාවකම ස්වාමීන් වහන්සේ චේතනාවෙන් අපේ නිමේතිය මම නිමේතිය ඇතුලේ චේතන ඇතුලේ සිටි එක පැත්තක් ඒක ඒක මන පරිසරයෙන් ගන්න සුත්‍රයේ තියෙන ඉන්න අපට කියන්නේ ඒ විදිහට නමුත් අපිත් ඒ පරිසරයේ ඉන්නවනේ ඒගොල්ලෝ සිත් මිනිත් වෙලා අපේ සිත්තරට ඇදිලා අපේ සිත්තර ධර්ම සිත් ගැටේ actually ඒ කියන්නේ good vibration bad vibration කියලා. ඒ අපි ඒ වගේ දෙයකට ඇදෙන්නේ අපේ බඩ නරක කර්ම ශක්තිය. නමුත් ඒක මට්ටමක් තියෙන මේ බුද්ධලේ ආධ්‍යාත්ම දියුණු කරාට පස්සේ එයාගෙන් නිකුත් කරන ඒ good vibration අර ඔක්කොම නරක තලාගෙන ගිහිල්ලා අනික් අයටත් infestive වෙන නැත්නම් contagious යන විදිහට යනවා. ඒක මේ මහබෝසතාණන් වහන්සේලාගේ වගේ අදිෂ්ඨාන ශක්තිය. ඒක හිතා ගන්න බැරිලු ඒක මහ පොළොවටත් තියෙනවා. ඒ කියන්නේ අපේ විල් පවර් එක අඩුයි. ඒකට අර මැජොරිටි එක වැඩ කරනවා. ඉතින් ඒක තේරුම් අරගන්න ඕනේ මේක ඒගොල්ලන්ගේ දෝෂයක් නෙවෙයි. මම ට්‍රේඩ් කළාමදි මට තේරෙනවා මලක තියෙනවා මදි. ඉතින් මට තමයි තේරෙන්නේ වැඩි කරන්න. වැඩි කරන්න මේ වගේ මිස්හැප්ස් යනවා. ඒගොල්ලෝ අපිට පෙන්නලා දෙනවා. ඊට පස්සේ දෙකව කරන් ටිකක් අමාරුයි. ඊට පස්සේ ආ මට්ටමට ගියාට පස්සේ දැන් අර පිළිස ගාව මට පුළුවන් ගිහිල්ලා කොයි පාරක දාගෙන ඉන්න. මම ඊට වැඩි පිළිසක් එක්ක බෑ. ඒට එන්න එන්න මේ ඉමුනිටි එක වැඩෙන එක. ඒක මේ මේ බුද්ධෝත්පාද කාලවලත් වෙනවා. බුද්ධෝත්පාද කාලවලත් වෙනවා. ඒ පිළිස තමයි රටක නායකත්වය ගන්න. ඒ පිළිස තමයි ඉතිහාසය වෙනස් කරන්නේ. ඒ පිළිස තමයි මේ මේ ඉතිහාසය හදන්නේ. તો મેજોරිટી කරන්න දෙයක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න තමන් හැම හැම වෙලාවෙම අපි ඉන්නේ ට්‍රාන්සැක්ෂන් එක කියන එක්ස්චේන්ජ් තියරි කියලා අපිට ඔය ඩල් සයිකොලොජි කියලා සබ්ජෙක්ට් එක කරාම ඔය පෝස්ට් ෂෙඩියුල් කරන වෙලාවේදී එක්ස්චේන්ජ් තියරි කියලා අපි හැම වෙලාවෙම පරිසරයක එක්ක ඉන්නකොට ගන්න දිනුවක් කරනවා. මුදල් ගන්න දිනුවා. මෙතනින් ගියම ඔය හැම දෙයක්ම ගන්න දිනුවක් කරනවා. ඒකෙදී අපිට ප්‍රෙස්ටිජ් එකක් එනකම් අපි ඔක්කොම එක්සෙල් කරලා යන මට්ටමට එනකම් අපි අරකට සබ්ජෙක්ට් එක. මේක දිනුනෙලා දිනුලා ගියාට පස්සේ අපිට පුළුවන් ඕනම දෙයක් ඕපව කරන්න. ඒ කරන පුද්ගලයා කරන එක නෙවෙයි. ඒ ලක්ෂ කෝටි වාරයක් ඒක තමයි ශාසනය කියන්නේ. පුළුවන් තරම් උදව් කරන්න. පුළුවන් තරම් මෛත්‍රී කරන්න ඕනේ. ඒක හොඳට පන්නරේ හිටින්න අපිට වෛර කරන එක්කනත් එක්ක වැඩ කරනකොට තමයි. එහෙම නැත්නම් මේ ගමනේ කිසි දෙලියක් නැහැ. සොමියක් නැහැ. අලියක් තියෙනවා. මම නම් කවුරුහරි භාවනා කරලා බෙස්සුවද මට මේක මුතුම සතුටක් කියලා. ඒ කවුරුද සෝවාන් වෙලා ඉන්නේ කියන්නේ. එතකොටත් දැන් බොරුවට සෝවන්ච්ච කට්ටිය ඉන්නේ. අපි ඉලියක් මට යනවා. ඉතින් එහෙම තමයි පොඩි උන් කුංචි කාලේ කක්ක කාලා. ඉනාවෙන්නේ. කක්කට ගාලා, චුවත ගාලා, ඉනාවට අම්මලට තාත්තා ඉනාවන ගොම්පල ඉඳගෙන. හැමදාම කරත් ඒක ඔක ලොකු වුණාට පස්සේ වැඩි කරන්න බෑනේ. පොඩි කාලේ තමයි තියෙන්නේ වගේ. මේ වෙලාවට Taman නුවර නරක වෙන නරකයි Taman කරගෙන යන්න ඕනේ. හැබැයි ඉතින් යනකම් අමාරුවම් පිළිගන්නවා. ඊට පස්සේ තේනවා බුදුහාමුදුරණ දේවදත්ත කෙනෙක් හිටියා. මේ කවුරුත් පිළිගන්න එකක් කරක් නැහැ. බුදුහාමුදුර තරම්ම පාරමිතා කළා දේවදත්ත ඔය වැඩේ කරා. හැම ජාතකෙම ඉඳලා තියෙනවා ඊළඟ. නොටිස් කරලා තියෙනවා. මේ යශෝදරාව දිනා ගන්න බුදුජානනාංශේ ශිල්ප දක්වනකොට අනන්සත් ඇවිල්ලා තියෙන දේවදත්ත. ඩිස්ලූෂන් ඒ අක්ක දිනා ගන්න හදන විද්‍යාත් කුමාරයාගේ දිනා ගන්න හදන දේවදත්තගේ අක්කා මූ ෆයිටර් දෙන හැම තරගෙම අන්තිම ලැප් එක යනකම් කරලා තියෙන දේවදත්ත පොඩි දෙල්ලමක් නෙමෙයි ඔගොල්ලෝ දේවදත්ත ගැන හිතන්නේ කියට ඒ ඒ ওই බුදුහාමරට කලක් කරලා කොච්චර පාරක් තප්පරන්න ඕන කියලා හිතනවා ආවට කියන්න පුළුවන් දෙයක් කලක් කරලා නැතිස්සු ඉන්න තැහෙලි පික් කරලා තියෙනවා ඒකල බුදුහාමරන උත් ගාසාරි අට්ටිසර් කියන පසීබුදු කෙනෙක් වෙනවා කියලා තියෙනවා. මොකද මේ පින්නේවා. ඒ ඒව ශක්තිය. හැමෝටම කරන්න බෑ. ඒ නිසා අපි දැනගන්න තියෙන්නේ ඒ කට්ටිය පවලින් හිතනක් කරගන්න. ගා ගන්නත් එපා අනුමෝදන් වෙන්නත් ඒ වෙනුවට බුදුන් තරම් උදව් කරන එක අනුමෝදන් වෙන්න ස්තුති කරන්න. එයාට ස්තුති කරේ ඉන්නකොට අපි බිසි. අරවත් ඒ කතා කියන වෙලාවන්නේ අර ඔක්කොම සම්බප්පලා වලට වැටෙනවා. ඔය ලෝක වීර්ය පාඩපත් තියෙන්නේ ඒ කියන්නේ බුදුජාණන් වහන්සේ නිඳාව ලබන්න නැතුව වැඩිම නිඳාව ලබපු කෙනා බුදුහාමුදුරුවෝ. ඒක ගුණයක්. ඒක ගුණයක් මේ මේ අපිට පුළුවන් බුදුහාමර නිඳා කරන්න බෑ. ඒකට පාරමිතා පුරලමයි හරි. අපිට දේවදත්ත එන්න බෑ එන්න ලකුණු ගන්න. ත්‍රිංග රක්ෂානාස් දේවදත්ත ගාකමුණුට තියෙන ද්වේෂසහල සිතක් නේද ඇවිත්ටි කියන්නේ. ඒකට මම මෙහෙම කියන්නම්. මම මෙහෙම කියන්නම්. ඕගොල්ලෝ තරහ වෙනවනම් තරහ වෙන්න. දැන් ඔය තීරිවාංශ ජාතකේ දැන් මේ දේවදත්ත ඉඳගෙන තරහ වෙලා තිබුණේ නැහැ නේ වෙලාවේ යකෝ මෙහෙට බතපන් ගෙනියන්න එපා කියලා ওই වෙලාවේ රන්තලිය දුන්න නම් ඉවරනේ බුදුහාමුදුරුවෝ තේරෙන්නේ නැති ඊයෝ රන්තලිය නේ ඔක්කොම කරගත්තේ අනිවාර්යෙන් ඔන්න කණින් කියලා දුන්න නම් ඇයි ඉවරනේ අයි ඊවිලයිලෝ මේක ආවලුනේ ඇත්තට ඒ වෙලාවේ ඇයි සම්නසෙන්නේ ඒක උන්දයි අපි අර බුදුහාමුදුරු හරි කියන පැත්තෙන් බැලුවොත් ජාතක කතා ජානක තමයි. සමතුලිතව දාලා බලන්න. ඔය හැම තැනම හේතුඵල ධර්මයක් තියෙනවා. මෙයා හොඳයි මෙයා හොඳයි කියන කෙනෙක් බුදුහාමුදුරු බුදුනාට පස්සේ දුජන් තේකිනේ බුදුනට භාෂකම හෙලි කරන්නේ ඥාණය යොදලා බලපන්. මේ ශික්ති වැටක් එක එක තැනක මුකුත් නැහැ මොකද? ගැම්ම ගන්න ඕනේ දෙයක්. ගැම්ම ගත්තට පස්සේ තමයි මොන දෙයක් හරි වෙන්නේ පුංචි පුංචි වෙනකොට ඒක is nothing no case. අතේ හැම එකකම සිද්ධ වෙනවා. එදිනෙක කියනවා උඹට තියෙන කොයි ඔබ කොයි වෙලාවෙත් තියෙන පුරුද්ද කරන්නේ. අබ්බැහිය කරන්නේ. ඒක හොඳ දෙයක් වෙන්න හරපන් එච්චරයි ධර්ම කියන්නේ. අබ්බැහිය නැති කරන්න නම් බෑ. ඒක හොඳ දෙයක් වුණොත් ටිකටම අබ්බැහිය හොඳ පැත්ත. නරක දෙයක් වුණත් ඔබ දන්නේ නැහැ ඒක. හැමදාම කරනවා කඩාන ගියාට පස්සේ කරන්නේ නිවොත්ෙන් කඩන වෙලාව කඩන්නේ ඒක හැම වෙලාවෙම බලපන්. වැඩි ලොකෝව කරන්න එපා. සාමාන්‍ය හොඳ දෙයක හිත. නිකන් හොඳ ඇබ්බැහියක හිත දාගෙන හිටපන්. එහෙම නැත්නම් නරක ඇබ්බැහියකට යනවා. හොඳ ඇබ්බැහිය නිතර කරපන්. ඒකේ මේ ගැම්ම දාගෙන ගියාට පස්සේ අපි ඊට නැති තෘප්තියක් එකකින් සාධනය කරනවා. ඒ අපිට වෙලා තියෙන අපිට අර හැම පුංචි පුංචි දැනෙකින් ප්‍රතිඵල ඉල්ලනවා. ඒක පාරමිතා වෙරෙන්නේ. ඉඳ අපි පැය කමාරක් කරන් තියෙනවා දැන් යන්නේ මේ මේ ධර්ම සාකච්ඡාව නෙවෙයි නිකන් සාකච්ඡාව. දැයි එමුන වෙන සාකච්ඡා කරන දෙයක් නැහැ කියන මදාසෙන් මම ප්‍රකාශ කරන අපේ මෙතන පටන් අපි මුන්ට කාලය ගත කරනවා ඒ ප්‍රකාශත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ මා මෙතනින් සටහන් කරන සම්බන්ධ වෙච්ච සීල දෙනාටම පෙරුවන් සරණයි